දහින කවුරුත් ධර්ම දේශනාවට ශ්‍රවණය කිරීමේ සූදානම් වීමක් වශයෙන් සාදුකාරයක් නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු ආරහතු සම්මා සම්බුද්දස්සේ අයං කෝපන ඒතරි සංකාරේ කච්ඡාමි අතීතං පහං අද්ධානං ඒව මේව සංකාත්ස සංකාරේ කච්චින් සේයතා වේතරයි සං පච්චුප්පන්නේ සංකාරේ කච්ඡාමි තීති ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරණි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි භාවනා වැඩමුළුවක ඉදී ගත කරන අවස්ථාව අපි අද වැඩමුළුවේ 8 වෙනි දවසේ ජනවාරි මාසයේ 10 වෙනිදා අපි මේ වැඩමුළුවේ හැමදාම ධර්ම දේශනාවක් සඳහා කාලයක් ගත්තා ඒ සඳහා අපි මේ කජ්ජනීය සූත්‍රය කියලා සර්වඥ දේශනායි සූත්‍ර පිටකයේ සංයුත්තනිකායේ ඛණ්ඩ සංයුත්තේ අඩංගු සූත්‍රයක් අපි ඉදිරියෙන් තියාගත්තේ. ඉතින් ඒකෙදී මේ පංච උපාදානස්කන්ධ එක එකක් ඒ උපාදාන කරගත්ත කෙනාව කාදමන හැටි එහෙම නැත්නම් ඒකේ හානි කරන හැටි වෙහෙස ඇති කරන හැටි තමයි මේ සූත්‍රයෙන් පෙන්නලා දීලා තියෙන්නේ. ඒ උපාදානස්කන්ධ පහේ රූප වශයෙන් වේදනා වශයෙන් සංඥා වශයෙන් සංකාර වශයෙන් විඥාන වශයෙන් කියන මේ පහේ එකම තාලෙට එකම ආකාරයට නාම රූප වශයෙන් වෙනසක් නැතුව මේ කාදමන හැටි එහෙම නැත්නම් කරදර කරන හැටි මේ සූත්‍රයේ සර්වඥාන්සේ ඉදිරිපත් කරන ස්වරූපය හරීම විචිත්‍රයි ධර්මානුකූල පැත්තෙන් බලනකොට නමුත් අවබෝධ වෙන්න වෙන්න බය ඇති කරනවා අවබෝධ වෙන්න වෙන්න මේ විචිත්‍රතාවය කොහොම වුණත් අසරණ ගතියක්, බය ගතියක් සංසාරේ අතරමං වෙච්ච ගතියක්. එහෙම නැත්නම් කෙලවරක් හොයාගන්න බැරි ගතියක් තමයි තියෙන්නේ. එයිනොත් මේ සංස්කාර ස්කන්ධය පිළිබඳව අපි මේ කතා කර කර ඉන්නේ. ඒ සංස්කාර ස්කන්ධය තමයි බොහොම විචිත්‍ර විදිහට පාඩාන කිරීමට යන්ත්‍රය සකස් වෙන්නේ. අපි ඊයේ මතක් කරා සර්වඥාන්ස මෙතන සංස්කාර කියනගේ සංඛාරෝ සංඛරෝති අபிසංකරෝති කියන පදයෙන් දේවල් සකස් කරනවා එහෙම නැත්නම් හැඩ ගන්නවනවා කියන අදහසයි මේ සංඛාර කියන පදයට දෙන්නේ ඊටාම ලස්සනට ඒකේ සර්වඥාන්සෙ පෙන්නනවා රූපං රූපත්ථාය සංඛාපි සංකරෝ සංකරෝති අபிසංකරෝති වේදනා වේදනත්ථාය සංකරෝති අபிසංකරෝති සංඥා සංඥත්ථාය සංකරෝති අபிසංකරෝති සංඛාරේ සංඛාරත්ථාය සංකරෝති අபிසංකරෝති විඥානේ විඥානත්ථාය සංකරෝති අபிසංකරෝති කිය. ඒක නිසා බැලු බැලමට පේන්නේ මේ රූ සංස්කරණේ බවටපත් වෙච්ච නැති එහෙම නැත්නම් උපාදාන මට්ටමටපත් වෙච්චි නැති රූප වගේකුත් තියෙනවා. එවැනි රූප වලින් කොටහක් අරගෙන මේක මමයේ මාගේ මගේ ආත්මය කියලා තණ්හා වශයෙන් ඇලී බැඳී ගැනීමේදී සංස්කාර තමයි ඒ දෙයක් රූප බවටපත් කරලා දෙයක් යමක් දෙයක් බවටපත් කරලා රූප වශයෙන් අපි ඒක මගේ රූප මම රුචි රූප ආදි වශයෙන් මේ මගේ කය එහෙම නැත්නම් මන් දකින වර්ණ රූප, ශබ්ද රූප, ගන්ධ රූප, රස රූප, පොට්ටබ්බ රූප කියලා මේ රූප කොටසක් ලෝකේ තියෙන කොටසක් අරගෙන මන් දැක්ක දේ කියලා ඒකට ඇලි බැඳි ගත්තාම එකකින් අන්තිමට ලොකු වගකීමක් තමයි කරට පැටරෙනවා පැනලා ඒක දරන්න කියලා පුදුමාකාර කැමනක් කරනවා. ඒක සාමාන්‍යයෙන් කුංචි උපමා කතාවකින් කියනවනම් අර තුනි හතර පන්තියේ පොතක සඳහන් වෙච්ච කතාවක් තමයි යාළුවෝ දෙන්නෙක් කැලේ මැදි යනකොට දෙන්න ගමේ යනකොට උරෙන් උර ගැටි යනවා. පාර පලන නිසා. නමුත් කැලිය ඇතුළට ගියාම පාර පටු නිසා එක්කෙනෙක් ඉස්සරහට එක්කෙනෙක් පස්සේ යනවා. එහෙම යනකොට කැලියට ඇතුල් වෙලා ටික වේලාවකින් පාරේ වැටලා තියෙන හොඳ අලුත් කෙටි පොරවක් අත් පොරවක්. පළවෙනි එක්කනා දෙවෙනි එක්කනට පේන්නේ නැති වෙන්න ඕක අරගෙන මල්ලේ දාගන්න. දානකොට දෙවෙනි එක්කනා මොනවද තිබ්බේ කියලා. නෑ මේ පාරේ පොරවක් තිබ්බා. අනේ හරි හොඳයි අපි යහපැත්තේ කැලියට ගිහලා ඔක විකුණලා අපි මේ කැමරට ගමු නැත්නම් අපි දෙන බෙදා ගමු. ඒකට අර පිටිපස්සට බලනකොට මොකද අපි කියන්නේ? මමයි මේක දැක්කේ. ඒක මමයි ගත්තේ කියලා. විශ්වාසය නැයි කරලා දෙනවා මෙච්චර ලාභ දෙන්න එකට ආවා. මේ අමතර වස්තුවක් ලැබිච්ච ගමන්ම දැන් මේ යාළුවා බෙදා හදා ගැනීම කතාවක් නෑ. ඒක මගේ කියා ගන්න හදනවා කියලා. හොඳයි කමක් නෑ. ඒක හොඳයි. කවුද මේ මිනිහා කියලා දැනගන්න හදලා කියලා යනකොට මිනිස්සු පිටිපස්සෙන් කෑ ගහගෙන ඉන්න පටන් ගන්නවා. කොහෙට පළව හිට පළයි බලනකොට අර පිටිපස්සෙන් යන මාතර කතා කරපළු මේ මම පොඩ්ඩකට මේ කැලියට ගියා මුත්‍රා කරලා ඉන්නම් කියලා පාරවල පොරෝවේ කියලා පොරෝ පාරේ දින කවුද ගත්තේ කියලා අර මංසකලු මාව ගත්තේ නැහැ කියලා ඉස්රායිල් යන එක ළඟට කියලා බලනකොට මල්ලයට දානකොට පොරෝ තිබිලා හම්බෙලා කියලා අනේ හොඳටම ගහලා අර මංසාර මේ පොඩ්ඩට මේ කැලේ තියලා මම පාරේ තියලා මුත්‍රා කරන්නේ ඊට කීටකට මේක හොරකම් ඊට පස්සේ ආර මිනිස්සයා පිටිපස්ස බලලා කිව්වලු මේ අපි දෙන්න එකට එනකොට පාරේ තිබුණා ඉතින් ඒක නිසා අපි ඒක අරගත්තා කියන. එහෙම නැතු මේ හොරකමකට ගිහිල්ලා පිටිපස්සේ ගත්තා නෙවෙයි. ඉතින් පිටිපස්සෙන් එන එකනා කියනවලු අපි කියන්න එපා මම ගත්තයි කියපන්. ඔබ දැන් ඔච්චරලා කිව්වේ මම දැක්කයි කියලානේ. දැන් මොකටද මේ අපි කතාව? එතකොට අර ගුටි ගන්න මනුස්සයාට ඒ ගුටි ගන්න මනුස්සයාට තේරලා තියෙනවා මේ මනුස්සයා අර ඉස්සරහගේ ඉස්සරහගේ මනුස්සයාට දැකපු දේ මම කියාගත්ත ගන්නකොට අර පිටිපස්සෙන් එන මනුස්සයත් එක්කවත් බෙදා හදා ගැනීම කියන අදහසින් තොරවමයි හොරකම් කළා තියෙන්නේ කියලා. ඒ මම කියාගත්ත නිසා ගුටි කෑවා වගේ මේ සංසාරයේ අල්ලපු තරම් රූප නිසා අපි කාලයි තියෙන්නේ. කජ්ජනීය කියලා කියන්නේ ඕනෝකට තමයි. පාරේ තියෙන එක දැකලා ඒකෙන් පුවක් ගෙඩියක් කපන්න තුන කපාගෙන. මොකක් හරි කළේ එතන කියලා ගියා නම් කවුරක්වත් දොස් කියන්නේ නැහැ. ඒක මල්ලේ දාගන්න හිතෙන්නේ ඒක පිළිබඳ තියෙන ඒ ප්‍රියමනාප භාවය නිසා නමුත් අර සිද්ධි දෙකෙන් පස්සේ ඒ නිසාම කුටි කන්න සිද්ධ වෙනවා. ඒ නිසා අපි මේ දැන් මේ අල්ලාගෙන ඉන්න කිසිම දෙයක් අපේ සංසාරට එන දවසේ අපි සැලසු කරගෙන ආපු දේවල් නෙමෙයි තන්නේ කර අහම්බකින් හම්බෙච්ච දෙයක්. නමුත් යම් යම් ආකාරයෙන් ඒක මම කියාගත්ත නිසා මගේ කියාගත්ත නිසා මගේ ඒක ආත්මයේ කොටසක් බාටපත් වෙච්ච නිසා ඒකට මොනවා හරි හානියක් වෙනකොට දුම වෙහසක් එන්න පටන් ගන්නවා. ඒක අනිත්‍යත්වයට ලක් වෙනකොට වෙහසකටපත් වෙනවා. ඒක අපිට දුකක් බාටපත් වෙනවා. මොකද මේ අනාත්ම වූ දෙයක් ආත්ම කරගත්ත නිසා. ඉතින් ඒක නිසා ඒ රූම පිළිබඳව මේ අහ කන දෙයක් අල්ලාගෙන ඒකෙන් පෙළෙන හැටි, තවෙන හැටි ඒක සාමාන්‍යයෙන් ඉතින් අර තණ්හා කියන එක දන්න බෞද්ධයාට තේරුම් කරලා දෙන්න පුළුවන්. ඒකෙදි කියනවා මිනිස්යාගේ ආසන, ගිහි ආසන විවිධ ආකාරයේ සුඛෝපභෝගී දේවල් ගොඩක් විදිහට යාන වාහන ආසන සකස් කරගන්නවා. ඒ ආසන වලට ගුල්ලෙක් ගැහුවොත්, වේයක් කෑවොත්, කැඩුනොත්, බිඳුනොත් ඉතින් ඒ අපුද්ගලයා ඒ ආසනට ආස කර ප්‍රමාණයට දුක් වෙනවා. නමුත් ආර්ය ආසන කියලා જાතියක් තියෙනවා. මාර්ගඵල ලැබුවා වූ ආර්යත්වයටපත් වෙච්ච ඇත්තෝ ඒ ආර්ය ආසනයක් නිසා කවදාකවත් ආර්යයන් වහන්සේලමකට දුක් වෙන්නේ දුකක් එන්නේ නැහැ. ආර්ය ආසන වශයෙන් බුදුහාමුදුර සඳහන් කරලා තියෙන්නේ කැලේ වැද ජීවත් වෙන චීනාසවෙන් වාචේ නමක් නැත්තම් අරන්නේ කියන ආමුතු කෙනෙක් වාඩි වෙන්න ඉදිච්චාම ගඟක් අයිනේ හරි ගහක් යට හරි ඒ හරිය තියෙන තනකොළ ටිකක් පරණ ටිකක් ගහ මුලේ ඉල්ලලා වාඩි වෙලා ඒකෙදි ආනපානට හිත දාලා ධ්‍යාන වශයෙන් හෝ විපස්සනා වශයෙන් ඥාන වශයෙන් ලොකු සපක් පිළියෝ. නිරාමිෂ සුඛයක් පිළියෝ. දීට ධර්ම සුඛයක් විඳිනවා. විඳලා නැගිටලා ආපහු යනකොට අර ආසනේ අරන් කියලා යන්නෙත් නැහැ. ආපහු එනකොට ඒක වේයෝගාලා තිබුණා කූවිය හිටියද කියලා ගණන් ගන්නෙත් නැහැ. මොකද ඒ පුද්ගලයාගේ ආසනයේදී ලැබිච්ච ලාභේ තමයි ලැබිච්ච නිර්ආමෂ සුඛේ. අර පණ්ඩරාලිකවත් විදුරු ගස්ටිකවත් නෙමෙයි. ඒක නිසා ඒකටත් ආර්ය ආසනය කියලා තමයි කියන්නේ. නමුත් මේ ගීකවල තියෙන ආසන වලට වැඩිය වෙනස් ගතියක් තියෙනවා. මේට වැඩිය වෙනස් තත්වයක් තියෙන මේ වේදනා සම්බන්ධයෙන්. ඒ රූප සම්බන්ධව රූප රූපත්තාය සංකරෝති අපි සංකරෝති කියන එක අර වගේ පරෝ මනුෂයා පරෝ කියාගත්ත නිසා ඒ මනුෂයා ඒකේ ඇලි බැඳි ගත නිසා වෙහෙස වෙනවා. ඉතින් මේක විස්තර කරන්න ඔය කටුකුරුන්දි ස්වාමීන් වහන්සේ සඳහන් කරනවා කැලේ යනකොට අපි දැකපු නැති විදිහේ ලස්සන මලක් දැක්කොත් ඒකට ඉතින් නම කියන්න බෑ අපි දන්න නමක් නෙවෙයි නිසා ඒ මලට නමක් දානවා මා දුටු මල කියලා. පිටරට මිනිස්සු දැක්කොත් ඒ මලට පේටන්ට් රෙකෝඩ් කරනවා කියලා. මම තමයි මේක ඉස්සලාම දැක වෙන කෙනෙක් දැක්කොත් බෑ ඒක අයිතියට ඇති කරගන්න. මේ ළඟදී මට මතකයි ඒ පත්‍රේ දාලා තිබුණා සිංහරාජාරේ ඉන්න විශේෂ ಜಾති ගෙම්බෙක් පත්‍රේ ලියුමක් කියලා තිබුණා. ලංකාවේ මිනිස්සුන්ට ඕගොල්ලෝ දන්නේ නැහැ මම හිටියේ අපි ඉන්නේ අපේ પરම්පරාවේ ඉන්නේ සිංහරාජේ ඒ වුණාට සුද්දෙක් ඇවිල්ලා මාව අඳුරගෙන දැන් ඉංගලන්තේ ඇමරිකාවේ මාව රෙජිස්ටර් කරලා ඉවරයි ඕගොල්ලන්ට දැන් මාව අයිති නැහැ මගේ මේ මේ ලකුණු තියෙනවා මම IT මේ ඇමරිකන් කාර්යකට ඕගොල්ලෝ මම ගැන පොතක් ලියනවනම් මොනවාරි කරනවා සුද්දගෙන් අවසර ගන්න ඕනේ. මොකද ඉස්ලාම් සුද්ද මාව දැක්කේ මම සුද්දා දැක්කේ. ඒ නිසා මම දැන් රෙජිස්ටර් වෙලා ඉවරයි. මගේ පේටන්ට් රෙකෝඩ් කරලා තියෙන ඇමරිකාව. යෝගී දැකීම පමණින්ම ඒක අල්ලගෙන මම මාගේ කියා ගන්න ගැතිය නිසා මේ ලෝකෙ පුදුමාකාර අවුලකටපත් වෙලා තියෙනවා. රූප ධර්ම. මාදුතු මල. ඒ වගේම තමයි වේදනාවලත් මතුවෙන වේදනාව සැප හෝ දුක වෙන්නේ අපි හැදි වැඩි අපි හැදිච්ච වැඩි පරිසරය අනුව. ඒනිව සමහර වේදනා අපි සැප වශයෙන් ගන්නවා සමහර වේදනා දුක් වශයෙන් ගන්නවා සැපයි කියලා අපිට උගන්ලා තිබුණා අම්මලා තාත්තලා උඩුවට දාපු දේ එනකොට අනිවාර්යයෙන්ම රාගානුසයක් ඇති වෙනවා දුකයි කියලා හිතන වේදනාව එනකොට අනිවාර්යයෙන්ම අපිට පටිඝානුසයක් ඇති වෙනවා ඒක නිසා මේ වේදනාව මොකක් වුණත් අපි අර ආරෝපණය කරන ආරූඪ කරන දේ අනුව ඒ දෙයට ප්‍රිය අප්‍රිය ගති පහළ ඒ ආරූඪ කිරීම තමයි මෙතන සංඛාරය කියලා කියන්නේ. සංස්කරණය කරනවායි කියලා කියන්නේ ඒ වේදනාව මතුවෙනකොට මම හොඳයි කියලා හිතනවනම් ඒ වේදනාව නැවත වේවා කියන හැඟීමත් එක්කම මේ රාගානුසය පහළ වෙනවා. ඒ පහළ වුණාට පස්සේ ඒ වේදනාවට තියෙන මුණත ප්‍රේමනාපකාරය වැඩි වෙනවා. ඒකට ඇති වෙනකොට දුකක් වෙනවා. එනිසා ඒ වේදනාව කොයි එක සමසේ සලකන අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන කෙනෙකුට නම් ප්‍රිය වශයෙන් නම් කිරුවේ නැති වේදනාවක් ගියයි කියලා දුකක් එන්නේ ඒ වගේම අප්‍රිය කියන වේදනාවක් කියනකොටම අපි ඒක නුස්නගතියක් පහළ කරගෙන ඒකට පටිඝානුෂය පහළ කරගන්නවා. ඉතින් ඒක පෙර කළ අකුසල කර්මයක් ඒක ඇති කරපු කෙනා හතුරෙක් වශයෙන් සලකනවා. විච කවදාකවත් එහෙම ඇති කරගත්ත කෙනාට ඒ වේදනාව යනකොට ඇති වෙන සැපය දැක ගන්න බෑ. මොකද අපි පටිඝානුසයෙන් ආතුර වෙලා. ඒක නිසා අපි විහිින් මේකට වේදනාවට ඇතුල් කරන දේ තමයි වේදනාව කරන සංස්කරණය. සංකරෝති අபிසංකරෝති කියලා. ඒ වගේම තමයි සංඥාව. ඒක අර ඊයේ දවසෙත් අපි සාකච්ඡා කළේ ආස්වාද ප්‍රසවාසයේ මතුවලා යම් තැනකට ගොරෝසුනට පස්සමයි අපිට දැනෙන්නේ. හඳුනාගන්න. නැත්නම් ආනාපානෙ වැටෙන්නේ නැහැ. සමහරවිට කොහොමඩක්වත් වැටෙන්නේ නැහැ. නමුත් යම් මට්ටමකට එන්නේ ඉස්සලා ආනාපානෙ නොතිබුණා නෙවෙයි. නමුත් ඒක සංඥාවට අහුවෙච්ච නැති නිසා අපිට ඒක අදාළ වෙන්නේ යම් තැනකට සංඥාව අහුවෙච්ච ගම අපි ඒක නම් කරලා ඒ අනුව මට ආනාපාන හොඳට පේනවා නරකට පේනවා කියලා අපි ලකුණු දමා ගැනීම ඉලක්ක කරනවා. සංස්කරණය කිරීමක් කරනවා. ඒ වගේම තමයි සංස්කාර පවා සංස්කරණය වෙනවා. එහෙම නැත්නම් මම මේ මේක සංස්කාර වශයෙන් දන්නව නොදන්නවා කියන එක ඒකත් මේ භාවනා කරන කෙනාට අදාළ වෙනවා භාවනා නොකරන කෙනාට වැඩියි. මම මේ සිද්ධිය ඇඟිලි ගැසීම නිසා වෙනස් කරාද නැත්නම් චේතනාපූර්වක මම මේක කරාද නැත්නම් මට මේක වුණාද කියන එක සාමාන්‍ය භාවනා නොකරන කෙනාට එච්චර වැදගත් නැහැ. නමුත් භාවනා කරන එකනට සිද්ධ වෙනවා මේක චේතනාපූර්වකව ප්‍රාර්ථනා කරලා කරපු දෙයක්ද නැත්නම් කෙරිච්ච දෙයක්ද? ඉච්ඡානුක පේශින්ගෙන් කරන දෙයක්ද අනිච්ඡානුක පේශින්ගෙන් කරන දෙයක්ද? ඒ වගේම ඒ දෙයටම අවදියක් තියවද කියලා. උච්චර දුරට මම හුස්ම ආයාසයෙන් කරනවද නැත්නම් හුස්මට ඉබේ වැටෙනවද? එහෙම නැත්නම් භාවනා කරනකොට මధుරෙක් පහුවා චටස් ගාලා වදිනවා තේක. වැදුනට පස්සේ හිතලා කෙරුවද පුරුද්දට කෙරුණාද කියලා හිතා ගන්න අමාරුයි. කොහොමවත් මధుරවට තට්ටු වෙනවා කියලා එක ලොකු අප්පන්ඩි සංසිඳ කාලේ කියනවා. මේ විදිහට හොඳට සංස්කාර පවා සංස්කරණය වෙනවද නැද්ද කියන එක භාවනා කරන එකට අදාළ වෙනවා. ඒ වගේම විඥාන වශයෙන් මේ රූප වේදනා සංඥා සංකාර කියන දේවල් වෙන්වෙන්ව හඳුනා ගැනීම ඇතුව මම දවස ගත කරනවද නැතුව ගත කරනවද කියන එකටත් විඥානයගේ සංස්කාර ස්වરૂපේ වශයෙන් සඳහන් කරලා තියෙනවා. ඒ නිසා මේ කඥනීය සූත්‍රය හරි වැදගත් මේ දේවල් සංස්කාර බවට පත්වෙන ඉර මායිම මරියාදාව දැක ගන්න. රූපේ රූපත්තා පිනිස වේදනා වේදනත්තාය පිනිස සංඥා සංඥාත්තාය පිනිස සංස්කාර සංස්කාරත්තාය පිනිස විඥාන විඥානත්තාය පිනිස යන්න ඉස්සල තත්වයක් තියෙනවා. ඒකට රූප කියන්න බෑ, වේදනා කියන්න බෑ, සංඥා කියන්න බෑ, සංඛාර කියන්න බෑ, විඥාන කියන්න බෑ, ලේබල් කරපු නැති, නම් කරපු නැති තත්ත්වයක්. අපිට ඒ දේවල් අදාළ නැති නිසා අපිට ඒ පිළිබඳ දැනුමකුත් නැහැ. කතා කරන්න වචනත් නැහැ. යම් වෙලාවක එතෙන්ට හිත ගියොත් අපි කලකොල වෙනවා. තාම රූපත්තායට පත්වෙච්ච නැති රූප වලට අපිට කියන්නේ ශක්තිය. භාවනාවේදී ආනාපානිය හුදුක හුදුට සිුම් වෙලා වෙලා කියලා හුදු ශක්ති පාටපත් උනාට පස්සේ අපිට ඒක කියා ගන්න වචන නැහැ ව්‍යාකරණ නැහැ ඒ විතරක් නෙමෙයි හිත බයක් ඇති කරනවා සැක පහල කර ගන්නවා කම්මැලි වෙනවා නීරස වෙනවා පැටලුණාදෝ වැරදුණාදෝ කියලා මොකද අපි සංසාරේ පුරාවට දැකලා තියෙන්නේ මේ රූප බාටපත් වෙච්ච සංස්කරණේ කරන්නද රූප පමණයි වේදනාවෙත් ඒ වගේ සංඥාවලත් ඒ වගේ. භාවනාවේ ඇත්ත වශයෙන් කරන්නේ මේ සංස්කරණය වෙච්ච ගොරෝසු වෙච්ච රූප මතින් සියුම් රූප දක්වා භාවනාව ගෙනියන. සැප දුක දෙක වශයෙන් නම් කරලද වේදනා දිගේ භාවනාවේ දිගට කියලා දුක්ඛ සුඛය දක්වාම ගෙනියන. හඳුනා ගන්නා දේවල් දිගේ භාවනාව ගෙනියලා හඳුනා ගන්න බැරි හඳුනා ගන්න කියා ගන්න බැරි තැන දක්වාම ටිකට භාවනා ගෙනියන. සකස් කිරීම, අරැඳීම්, සංස්කරණ කිරීම එතනින් පටන් අරගෙන කිසිම දෙයක් නොකරන කෙරෙන භාවනාව දක්වා යන්නයි. විඥාන වශයෙන් දේවල් වෙන්කොට හඳුනා ගන්නා තැන දක්ෂකෙනා අෂ්ටලෝක ධර්මේ කම්පා නොවන සැපෙත් එකයි දුකෙත් එකයි සමබර වෙන. ලාභෙත් එකයි පාඩුවෙත් එකයි සමබර වෙන. යසසෙත් එකයි ආයසෙත් එකයි සමබර වෙන. හැම දෙයකටම සමහිතට යනකම් කියන එක තමයි අපි භාවනාදි කරන්නේ. ඉතින් ඒක දන්නා තැන සිට නොදන්නා තැනට යamak කියලා තමයි අපිට කියන්නේ. ගොරෝසු තැන ඉඳලා සියුම් තැනට යamak කියලා තමයි කියන්නේ. මම මාගේ කියන තැන ඉඳලා මම මාගේ නොකියන තැනට යamak තමයි සිද්ධ වෙන්නේ. නමුත් මෙතන දේවල් නැතිවීමක් වෙන්නේ තියෙන දෙයට දාන නම ආරෝඪ කරන නම වෙනස් වෙන එක විතරයි සිද්ධ වෙන්නේ. ඉතින් මේක මේ කියනකොට හරි গুপ্ত ගතියක් තියෙනවා. තේරුම් කරගන්න බැරි ගතියක්. නමුත් ඔය පහුගිය අවුරුදු 20 ඇතුළත විද්‍යානුලෝකයේ දේවල් කඩාන කඩාන කඩාන කඩාම ඉතාම පුංචි අංශුවට ගියාට පස්සේ ඒ අංශු වල තියෙන <clears throat> පරමාණු වල තියෙන ඊටාම කුඩා කොටසක් තවදුරටත් පරීක්ෂා කරන්න ගියාම ඒව හුදු ශක්ති බවක් දෙය ශක්තියක් වඩපත් වීම ශක්තියක ඉඳලා එක දෙයක් වඩපත් වීමත් අතර ඕනම වෙලාවක මේක වෙන්න පුළුවන් කවුරුත් තීන්දුව කරන කෙනෙක් නැහැ ද්‍රව්‍යයෙන් අද්‍රව්‍ය මැවීම සහ අද්‍රව්‍යයෙන් ද්‍රව්‍ය මැවීම මේ ලෝකේ කොයි වෙලාවෙත් මාරු වෙමින් තියෙනවා අද්‍රව්‍යයට ගියාම නම් වඩන්නේ සංස්කරණ වෙලා නැහැ තණ්හා කරන්න බෑ උපාදාන කරන්න බෑ ඒක දෙයක් වඩපත් වුණාට පස්සේ තමයි හැඩයක් ආකාරයක් වර්ණයක් ආවට පස්සේ තමයි අපි තණ්හා කරන්න පුළුවන් වෙන්නේ අපිට උපාදාන කරන්න පුළුවන්. ඉතින් භාවනාදී අපි කරන්නේ ඒකේ තියෙන අර ගොරෝසු තැන ඉඳලා එවැනි නම් ගණන් නම් වණක් නැති තාම සියුම් තැනට නැත්නම් හිතේ මූල ස්වභාවයට රූපයන්ගේ මූල ස්වභාවයට වේදනා සංඥා සංඛාරවල කලල ස්වභාවයට භාවනා පස්යෙන් පස්සේ පස්සේ පස්සේ තරගෙන යනවා තමයි. ඉතින් මේක විස්තර කරන්න පුළුවන් සාමාන්‍යයෙන් මේ සංඛාර කියන පදේ සම්බන්ධ කරගෙන සර්වචනාංශ මේ කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර කියලා සංස්කාර කොටස් තුන කරලා පෙන්නනවා. කාය සංස්කාර කියලා කියන්නේ කයේ පණ ඇති කායක තියෙන පුළුවන් අන්තිම අඩුම ලංසුව. වචී සංස්කාර කියලා කියන්නේ වචනයක් වචන පතා කරනවා කියන වැඩේ අන්තිම අඩුම ලංසුව. ඒ වගේම චිත්ත සංකාර කියලා කියන්නේ සවිඥානික හිතක තියෙන අඩුම ලංසුව. ඉතින් මේ කාය සංස්කාර කියලා පෙන්නන්නේ හුස්ම ටික, වචී සංස්කාර කියලා කියන්නේ විතක්ක ਵਿਚාර දෙක, මනෝ සංකාර කියලා කියන්නේ සංඥා චේතනා දෙක කියලා අපිට චුල්ල වේදාල සූත්‍රයේ කියනකොට හම් වෙනවා. ඉතින් ඒ ඒ මට්ටමටම බැස්සුවාට පස්සේ කයේ ක්‍රියාවක් නොකර හුස්මට පමණක් අඩු කරලා හුස්මත් හොඳට සංසිඳුවට පස්සේ අපි යනව තැනකට වේදනාවක් නැති සංඥාවක් නැති සංස්කරණයක් නැති විඥාණයට අල්ලන්න බැරි තැනකට යනවා රූපේ. එතකොට ඒක කියන්න තියෙන්නේ රූපේ තියෙන පට වියාපෝතේජෝ කියන ධාතු ගුණ වෙනුවට අවකාශයෙන් ගියා වගේ කතාවක් තමයි කියන්නේ. ඒක ඊට පස්සේ මනින්න බෑ, කිරන්න බෑ, දෙයක් නැහැ. අන්නේ දෙයක් නැති දේ පෙරලියටපත් වෙන්නේ. විපරිණාමයටපත් වෙන්නේ. වෙනස් වෙන්නේ නැහැ. ඒ නිසා ඉතින් දුකක් එන්න විදියක් නැහැ. පඨවි ආපෝ තේජෝ වායෝ කියන ධාතු ගුණේ කියනකොට ඒ වගේ පාඨවි ගතිය, බර ගතිය සහ හැලු ගතිය අතර වෙනස් වීමක් ඇති වෙනවා. තේජෝ ගතිය උණුසුම සහ සිසිල් ධාතු වෙනස් වෙන්න පුළුවන්. වායෝ ගතිය කම්පන සහ ධර්ණ ගතිය ඇති වෙනස් වෙන්න පුළුවන්. ආපෝ ගතිය වැగిරෙන සතිය සහ පිටු ගතිය කරන ගතිය ආතිය වෙනස් වෙන්න පුළුවන් මේ විනස් වීම පවතින තාකල් විපරිණාමයේ පවතින තාකල් අනිශ්චිතතාවයේ පවතින තාකල් ඒක දුක පිණිස පිටන එක කාදමන ගතියක් තියෙනවා. අපි කරන්න හදන්නේ අනිව දෙයක තැන ඉඳලා ද්‍රව්‍යක ඉඳලා අද්‍රව්‍ය දක්වාම යනකොට ඒකේ සංස්කරණය කරන්න දෙයක්වත් නැහැ, තණ්හා කරන්න දෙයක්වත් නැහැ, පෙරලෙන දෙයක්වත් නැහැ, දුකක් නැහැ. එතකොට ඒක ආත්මයි කියා ගන්න විදියකුත් නැහැ. ඒ නිසා ਸਰවඥාන්සේ සඳහන් කරන යම් කිසි කෙනෙක් මේ සංස්කරණය කරනවා මම මේ ලෝකේ කරන්නේ මම අසවලා මම මිකේරුමා කියලා හොඳ වචන තමයි ගමේ තියෙන කේරුමා කියන එක. දෙයක් කරන මනුස්සයා කේරුමා වෙන්න හද. එහෙම කේරුමේ පඬිසේ මුදුනේ අතීතය ගැන කල්පනා කරලා බැලුවනම් Taman ඒ ඉන්න ජීවිතවලත් කරපු කෙරුම් ටික තමයි මතක් කරන්නේ. එයා අනික් කටියට වැඩිය කැපිපෙන්න කරපු ටික තමයි යා අතීතය කියලාත් මතක් කරන්නේ. ඒව ඇත්තටම කරලා තියෙන්නේ ඒව තුලින් චේතනාපූර්වක කරපු තුලින් ඇති කරපු කර්ම නිසා තමයි අදත් ඉඳවන්නේ. හොඳ දේවල් හෝ නරක නිසා සංසාරේ ගත කරන්නේ. ඒක නිසා යම් කිසි කෙනෙක් හිතනවා නම් මම අතීතය කියලා මෙනෙහි කරන්නේ මම කරපු පඬිල කණ්ඩික තමයි. මගේ කෙරුම් කාර්කණ්ඩික තමයි. ඒ කෙරුම් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම චේතනාපූර්වක සංස්කාර කර්ම. ඒ කර්ම නිසායි අද ඉන්නේ. අද තියෙන ජීවිතයේ දුකක් නම් ඒකට හේතුව මං අතීත කරපු දේවල් වල තියෙන කෙරුම් කාරකම් තමයි. එහෙව් මම අනාගතයක් පතනවා මේ සංස්කාර පිළිබඳ හැඟීමකින් තොරව එදාටත් මට හම්බ වෙන්නේ මේ වගේ කෙරුම්කාර වගේක් පෙන්න පෙන්න ඉදී අපි කර්ම රැස් කරાવી මේ අද විදින දුකම තමයි අනාගතයටත් හම්බ වෙන්නේ. ඉක්ටි වේවා පුරුෂ වේවා රජ වේවා බලු වේවා කොයි එක වුණත් එකම සංස්කාරය එකම දුකමයි තියෙන්නේ. ඒක නිසා වර්තමානයේ හොඳට මේ කරන කෙරුම් නිසා අනන අන්‍යාගනි නිසා කොච්චර අපි දුක් විඳිනවද කියලා දන්නවනම් ඒ පුද්ගලයා වර්තමානයේ කලකිරනවා අනාගතයට ප්‍රාර්ථනා කරන්නේත් නැහැ. වර්තමානයේ තියෙන ඒවා පිළිබඳව විරාගයේ නිරෝධය දුරවන් කිරීමේ ගත කරන පහල කරනවා. මෙන්න මේ විදිහට සංස්කාර පිළිබඳ ඇතිතතු ඇති ආකාරයෙන් දැකගත්තොත් ඒ පුද්ගලයා කරන්නේ අර කාය සංඛාර, වචී සංඛාර, මනෝ සංඛාර වශයෙන් සංසිතවන එකයි. එහෙම නැත්නම් මේ පුඤ්ඤාපි සංඛාර, අපුඤ්ඤාපි සංඛාර, අනඤ්ඤාපි සංඛාර කියන සෑම සංස්කාරයකින්ම සංසාරේ දික් වෙන බව. සංසාරේ දික්වීම නතර කරන්න සංස්කාර අඩු කරන්න ඕනේ බවත් මේ සතුටඥාසමේ පෙන්වන ක්‍රමේ දැක්කන්න පුළුවන්. නමුත් වෙන්නේ ඒ සංස්කාර අඩු වේගන යන වෙලාවේ එනකොට ආනාපාන සංසිද්ධ වෙලාවේ එනකොට අපි ළඟ ඇති වෙන මේ බය එපා කරන ගතිය කම්මැලි කරන ගතිය නිසා අපිට වැරදි පාරට යන්නේ හරි පාරට යන්නේ කියලා විශාල ප්‍රශ්නයක් වතුවේ. ඇත්තටම ඊටත් වැඩිය මේ කාය සංස්කාය සංස්කාර සංසිද්ධන කොට ඇති වෙන ආනාපාන සංසිද්ධන කොට ඇති වෙන මේ අසරණ ගතිය බය ගතියට වැඩිය බය ගතියක් වචී සංකාර මනෝ සංකාර කියන වේදනා සංඥා දෙක නැති තැනට යනකොට ඊටත් වැඩිය දරුණුට ඇති කරනවා. ඊ타ත්ම සියුම් තත්වයකට යනවා. Tamanට මේක සැපද දුකද මොනවා කියලා අඳුර ගන්නවාද කියලා කියා ගන්න පැත්තකදී. ඉතින් ඒක සාමාන්‍ය ලෝකයා දකින්නේ අසරණ වීමක් වශයෙන්. මට මාව හඳුනා ගන්න බෑ. මම භාවනාවේ ඉඳගෙන ඉන්නවද කොච්චර වෙලා හිටියද කියලා හඳුනා ගන්න බැරි තත්වයකට එනකොට බයක් චකිතයක් ඇති වෙනවා. ඒ වගේම ඊට හිතපේකේ සැපක් වින්දද දුපක් වින්දද කියලා දැනගන්න වේදනා ශේෂ්ඨයට වැටෙන්නේ නැති වෙනකොටත් එයාට ලොකු අසරණ ගතියක් බයක් ඇති වෙනවා. ඉතින් මේක හරහා ගියේ නැත්නම් ඒ සංඥා වේදනා ගිවම් කරගත්තේ නැත්නම් අපි ආයෙත් ගොරෝසු සංඥා ඇති කරන ගොරෝසු වේදනා ඇති කරන ආය සංසාරයට වැටෙනවා ඒ නිසා සර්වචනාංශී මේ කල්ැතුවම උපදේශයක් වශයෙන් දෙන්නේ මේ ගමනේ තියෙන්නේ කාය සංකාර වචී සංකාර මනෝ සංකාර ගෙවම් කරන ක්‍රමයක්. භාව විශේෂයෙන්ම භාවනා විපස්සනා භාවනාදී කෙරෙන්නේ ගෙවම් කරන ක්‍රමයක්. අන්නේ ගෙවම් කරන ක්‍රමයේ කරගෙන කරගෙන යනකොට පමණමයි කෙනෙකුට මේ මම මාගේ කියන හැඟීමක් ආත්ම දෘෂ්ටියක් නැති කරන්න පුළුවන්. එහෙම නැත්නම් ඒ දුරුවන් වෙන්න පුළුවන් ක්‍රමයක් ඇති වෙලා නැතුව මම මාගේ ආත්ම දෘෂ්ටිය තුලින් හදන මොනම සමීකරණකින්වත් ක්‍රමයකින්වත් මම මාගේ කම නැති වෙන්නේ නැහැ. මා ආත්මේ දුරවන් වෙන්නේ නැහැ. ඒ නිසා සංස්කාර සමතයක් ඇති වෙන්නේ. ඒ නිසා භාවනා කරන යනකොට කෙනෙකුට ආශස්වාස නොදැනී මුකීද ඉන්නේ දන්නේ නැහැ. මම හරි පාරක් දන්නේ නරක පාරක් දන්නේ කියලා කියනකොට මේක සඳහා ආත්ම විශ්වාසයක් ඇති කරගන්න. පාර පිළිබඳව විශ්වාසයක් ඉස්පාසුවක් ඇති කිරීම සඳහා මතක් කරලා දීලා තියෙනවා ඒතං සන්තං ඒතං පනීතං යදිදං සබ්බ සංඛාර සමතෝ සබ්බූපදි පටිනිසග්ගෝ තන්නක්ඛය නිරෝධෝ නිපාන මේ සාන්තය මේ ප්‍රනීතය එනම් සංස්කාරයන්ගේ සංසිඳීම. දැන් මම ඉන්නේ එහෙම සංස්කාර සංසිඳීමක. ඒ සංස්කාර වැඩි වෙන්න වැඩි වෙන්න කාදමන ගතිය තියෙන්නේ, පෙළන ගතිය තියෙන්නේ, තවන ගතිය තියෙන්නේ. දැන් තියෙන්නේ තවන ගතිය, පෙළන ගතිය නැතිවීමයි. මේක පාලුකමක්වත්, තනිකමක්වත්, තසනකමක්වත් නෙවෙයි කියලා. ඒක අගේ කරන්න ඒතං සත්තං ඒතං පණීතං යදිදං සබ්බ සංකාර සමුතු සියලු සංස්කාරයන්ගේ සමතිකරපත් කිරීම තමයි කරන්න ඕනේ කියන එකයි යෝගාවචරය මෙනෙහි කරන්නේ. මේක සාමාන්‍යයෙන් භාවනා කමඨාන් කරනකොට ඔක්කත් පොත්වලත් කියවිලා තියෙන එකක් නෙවෙයි. නමුත් ත්‍රිපිටකය කියනකොට හොඳට හම්බෙලා තියෙනවා ඒ යම් කිසි වෙලාවකට Tamanට පෙර නොගිය සාන්ත සුන්දර තත්ත්ව සාන්ත සුන්දර කිව්වට මේ හරි පැත්තෙන් බැලුවොත් විතරයි සාන්ත සුන්දරව පේන්නේ. උගක් කරාට පේන්නේ මේක බය වෙන, කම්මැලි වෙන, පාළු වෙන ගතියක් තමයි. අන්නේ වෙලාවේදී ඒතන් සත්තන් ඒතන් පණීදන් යජ්ජන් සබ්බ සංකාර සමතෝ කියලා නැවත නැවත නැවත නැවතත් මේ තමයි බුදුන් වැඩි මාර්ගය මේක තමයි සංස්කාර සමතේ කියලා ඒක මේ විශ්වාසයක් ඇති කළ දුන්නොත් පමණක් ඒ පුද්ගලයාට ඉදිරියක් බලන්න පුළුවන්. තවත් ඊට වැඩිය සාන්ත තත්ත්වයට යන්න පුළුවන්. ඒක අර කය සංස්කාර නතරනකොට පුරුදු කරගත්තොත් ඉස්සරහට යනකොට වේදනා සංඥාවල දුරවන් වීමෙදී ඒ ශාන්ත බව සංස්කාරයන්ගේ සමතය දිගින් දිගට දිගින් දිගට යන්න යන්න යන්න යන්න ලුණු ගෙඩියක් පොතු අරගෙන අරගෙන අරගෙන යනවා වගේ කෙහෙල් ගහක් පතු ගහගෙන කහගෙන ගහගෙන යනවා වගේ දිගින් දිගට දිගින් දිගට යන්න පුළුවන් ගතියක් එනවා සංස්කාර සාමාන්‍යයෙන් ਸਰවඥන්සේ සමාන කරලා තියෙන කෙහෙල් කඳකට කදලී කුපම සංඛාරා. ඔඩුඩ තියෙන පෙති පොතු බොහොම ඝනසරයි බැලු බැලමට අරටුවක් තියෙන වගේ පේනවා. නමුත් අඩියට යන්න යන්න යන්න ඉතාමත්ම තුනීසියුම් දේවල් තියෙන්නේ ඇතුලේ ගන්න කියලා මේ අරටුවක් නැහැ. හරපද්ධතියක් නැහැ. ඒ නිසා මුලින් මුලින් දේවල් අයින් කරගෙන යනකොට යන්නේ නැති වෙන්න එකම හේතුව තමයි මේ බය මේ පාළු ගතිය මේ තනි ගතිය මේ කම්මැලි ගතිය. ඉතින් ඒක දුරුවන් කරන්න තමයි සීලෙක පිළිතරා මේ වගේ සමාධියක් ඇති කරගෙන ලෑස්ති වෙලා යන ගමනක් සරුවචනංශ යෝජනා කළා තියෙනවා. ඉතින් ඒක නිසා යෝගාවචරයා ඒ දන්නා තැන සිට නොදන්නා තැනට යනකොට ආත්ම දෘෂ්ටියේ ඉඳලා ආත්ම දෘෂ්ටිය නැති තැනට යනකොට කියා ගන්න පුළුවන් තරම් ඉඳලා කියා ගන්න බැරි තැනට යනකොට හිතන්න නිකමට හරි බුද්ධෝත්පාද කාලයක් නෙවෙයි නා ශාසනයක් නැති තැනකන ඒ මිනිස්සයා තන්නේ කරම අසරණ වෙන තනි වෙන ගතියකටපත් වෙනවා. බුද්ධෝත්පාද කාලෙක නම් කල්යාණ මිත්‍රෝ දැකලා ඒ යන ඇත්තෝ ඇසුරු කරනකොට වරින් වර ආයසරයක් හිතට පණක් එනවා මේ කෙරෙන්නේ හරි පාර කියලා. නැත්නම් මාර්ගයේද අමාර්ගයේද කියලා දෙක වෙන් කරලා මේ මාර්ගයයි කියලා තේරුම් අරගැනීම වෙනවා. උනේ නැත්තම් මේක හරි පාරද නැති පාරද කියලා දිගටම දෘෂ්ටි පිළිබඳ ප්‍රශ්න හිටියා. මම යන්නේ වැරදි පාරේ කියලා. මොකද ලෝකේ ඉන්නා තාකල් අපි කිරුවේ ඒ සංස්කාර ඉෂ්ටිර කරගෙන, උපාදාන ඉෂ්ටිර කරගෙන යන ගමන. දැන් මේවා ගෙවිගෙන යනකොට යනකොට යනකොට බුද්ධෝත්පාද කාලයක් වෙලා සත්පුරු ශාස්ත්‍රය ලැබිලා බණ අහලා තිබුණොත් විතරක් ඒ සංස්කාරයන්ගේ ගෙවා දැමීම දැකලා හරි පාර වැරදි පාර කියලා තීරු අරගෙන යන්න පුළුවන්. ඊට පස්සේ තමයි යෝගාවචරණ ප්‍රතිපදාව කියන්නේ මොකක්ද කියලා වැටහෙන්න පටන් ගන්න. භාවනාවේදී ප්‍රතිපදාව වැටහෙන්න පටන් අරගන්න මේ විදිහේ මාර්ග අමාර්ගයේ දෙක පිළිබඳව සියුම් වෙනස තේරුම් අරගෙන රැස් කිරීම මාර්ගයයි දුරු කිරීම රැස් කිරීම අමාර්ගයයි දුරු කිරීම මාර්ගයයි කියලා මේ කරගෙන යන ගමනේ තමයි කියන්නේ. ඉතින් ඒක ඇත්තටම කොච්චර භාවනා කළත් ඒ පිළිබඳව ඒ දෘෂ්ටිය එහෙම නැත්නම් කලින් සූදානම් වෙලා යන ගතිය පුරුදු වෙලා තිබුණ නැත්නම් හරි අමාරුයි මේ යෝගාවචරයාගේ යෝග ජීවිතයේ දිගින් දිගට පවත්වාගෙන යන්න. ඉතින් ඒක නිසා මේක සාමාන්‍යයෙන් සිල් ලකිනකොට සමත භාවනා කරනට අදාළ කොටසක් නෙවෙයි විපස්සනා භාවනාවේදී තමයි මේක විශේෂයෙන්ම සඳහන් වෙලා තියෙන්නේ ඒක නිසා යම් කිසි කෙනෙක් ඒතෙන්ට ජීවන්තබමින් ජීවාදමමින් යනකොට ඒ පුද්ගලයා ලාභයක් සඳහා සත්කාරයක් සඳහා සම්මානයක් සඳහා එහෙම නැත්නම් තාන්න මාන්නයක් සඳහා කරන ගමනක් නෙවෙයි ඒ වගේ ලාභ සත්කාර සම්මාන සඳහා කරන භාවනාවලුත් තියෙනවා. ඒ භාවනාවලින් කරන්නේ ওই මම ආයනේ වැඩේ. මේකෙදි මේ කජ්ජනීය සූත්‍රයේදී සර්වචන්සේ පෙන්ලා දීලා තියෙන්නේ ඒ සංස්කාර සමතේ පැත්තට යන්න පටන් අරගත්තට පස්සේ ඒ ලාභ සත්කාර සම්මාන සිලෝක වගේ දේවල් කිසිසේත්ම ජීවිතේ පරමාර්ථ කරගන්නේ ජීවාදාන වැඩ පිළිවෙලක් තමයි දිගින් දිගට දිගින් දිගට කරගෙන යන්නේ යෝගාවචර සිදු වෙන්නේ ඒක නිසා ඒ අර රූපයගේ ගෙවා දැමීම වේදනාවේ ගෙවා දැමීම සංඥාවේ ගෙවා දැමීම පිළිබඳව හොඳ පුරුද්දක් හොඳ නැවත නැවත කරලා කරලා කරලා පරිචයක් ඇති කෙනෙකුට තමයි මේ සංස්කාර පිළිබඳව යම් කිසි කෙනෙකුට යන්ට ශක්තියක් ධෛර්යයක් ඉදිරියට හම් වෙන නිසා මුලින් මුලින් කරන වැරදි ටික මුලින් මුලින් කරන තමයි ලැබෙන අත්දැකීම් ටික අනුව තමයි මේ සංස්කාර පිළිබඳව යෝගාවචරයට ඉදිරියට යන්න ධෛර්යය හම්බෙලා තියෙන්නේ. ඒ නිසා ඒ මුල් හරියේ තමන් එකතු කරන අත්දැකීම් අවස්ථාවේදී ගොඩාක් වර්ධින තැන් තියෙනවා. නමුත් මේ වැරදි පිළිබඳව නම්බුව මේ මෙහෙම හරි කමන්න වැරදි කරගෙන ආවා කියන එක තේරෙන්නේ ගාක් වෙලාවට මේ සංස්කාර පිළිබඳ අවබෝධය. සංස්කාර පිළිබඳව අපි අහුවෙලා තියෙන අහුවෙල්ල තේරුම් අරගත්ත දවසට තමයි. ඒක පුඤ්ඤාභි සංකාර වුණත් අපුඤ්ඤාභි සංකාර වුණත් ආනන්ජාපි සංකාරණ සංස්කරණේ කරානම් අපි කියන්නේ ඒකට අහු වෙනවයි කියලා අහු වුණොත් ඒකට කර්ම රැස් වෙනවා. ඉතින් මෙතනදී ඉතාම වැදගත් මේ සංස්කාර කියන පදය අභිධර්මයේදී නැත්තම් මේ අටුවාවේදී විස්තර කරන්නේ චෛතසික 52ක් තියෙනවා. ඒ 52කින් සංඥා වේදනා කියන චෛතසික අයින් කරපුවා. ඊටු 50ම වැටෙන්නේ සංස්කාර කියන කොටස. මේ 50න් වැදගත්ම දේ තමයි චේතනාව. හරියට පන්ති මොහින්සර් කෙනෙක් වගේ. ඒක නිසා භාවනා කරන කෙනා මුලින් මුලින් කුසල ඡන්ද වශයෙන් සද්ධා වශයෙන් මේ චේතනාව ක්‍රියාත්මක කරනවා ඉස්සරහට යන්න යන්න යන්න යන්න යන්න චේතනා සම්පූර්ණයෙන්ම ගෙවා දාන තැනකට යන්නේ මොන්නම දෙයක්වත් භාවනාවේදී කරන්න යන්න විශේෂයෙන්ම ওই මාර්ගය අමාර්ගය දෙක තේරුම් ගත්තට පස්සේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය කියලා මේකට අමතලා තිනවා. ඒ ප්‍රතිපදාවට වැටුණට පස්සේ සලලක්කන වීජයට හිත වැටුණට පස්සේ යන දේ දිහා නොසලී බලා සිටීම හැර මොනම ක්‍රමයකින් හෝ හසුරවන්න ගියොත් මොනම ක්‍රමයකින් හෝ මූලධර්ම එකතු කරන්න ගියොත් ඒවා සංස්කරණය වෙලා ආපිට එක තැන කරකවෙන්න පටන් ගන්නවා. දේශනායි චේතනාවන්ගෙන් අයින් වීම නැත්නම් චේතනා වල තියෙන භයානකකම වැටහෙන තාක්කල් ඒ පුද්ගලයාට පොඩි දරුවා ගින්නට අත දානවා වගේ නයින් එක සෙල්ලම් කරනවා වගේ කොයි වෙලාවෙ අනතුරටපත් වෙයිද දන්නේ. ඒක නිසා භාවනා ඉදිරියට යන්න යන්න යන්න යන්න ඒක ඇත්තටම ඒ මට්ටමට යනකොට මේ මාර්ගය අමාර්ගය දෙක තේරුම් අරගන්න මට්ටමට යනකොට ගියෙක් වේවා පැවිද්දෙක් වේවා ස්ත්‍රී වේවා පුරුෂ වේවා හොඳටම තේරෙනවා තමන්ගේ ජීවන රටාවේ පැහැදිලි ප්‍රතිපත්තිමේ වෙනස්කම් වගේක් කරන්න වෙයි. ඒවා මූල ධර්මානුකූලව කියනවනම් තමන් කරා පැමිණ ආරාධනාවකට වැඩ කරනවා මිසක්කා හොයලා උදව් කරන්න හෝ ඉදිරියට පැනලා කරන්න හදන ගතිය අඩු වෙනවා. ඉතින් මේක පේන්නේ ඇත්තට මේ පුද්ගලයාගේ නිර්මාණශීලීත්වය අඩු වෙනා වගේ ප්‍රගතිශීලීත්වය අඩු වෙනා වගේ කර්මාන්තකරණේ අඩු වෙනා වගේ තමයි පේන්නේ. ඒ නිසා වටේ ඉන්න කට්ටිය සාමාන්‍යයෙන් දොස් කියනවා Tamanටවත් පේන්න පටන් අර ගන්නවා ඉදිරිපත් කළ යමක් කරන ගතිය අඩුයි. හැබැයි Taman කරා පැමිණෙන ඕනෙම ඉල්ලීමකට ඊ타ත්ම සාදර වේලමිසිර කරන කටයුතු කරනවා. මේකට සරුවච්චන් වහන්සේ යොදලා තියෙන වචනය අවිරුද්ධ ප්‍රතිපත්තිය කියලා නැත්නම් පාලිය යොදන්නේ අපන්නක ප්‍රතිපදාව කියලා. අවිරුද්ධ ප්‍රතිපත්තිය කියලා කියන්නේ කිසියම් දෙයකට විරුද්ධ වෙන්නේ නැහැ. නමුත් තමයි හිතලා කරන්න යන්නේ නැහැ. මේකට තව සාසනික වශයෙන් යෙදෙනවා සාමීච ප්‍රතිපන්න අරණ ප්‍රතිපදා කියන වචන ටික. අපිට සාමාන්‍ය ජීවිතයේ ලෝකයේ විශ්යන් වල උගන්වන්නේ කොයිලා බලලා උදව් කරන්න ඕනේ කියන එක තමයි. ඒක අපි හිතන්නේ කරුණාව මෛත්‍රිය නැත්නම් මේ අනුකම්පාව කියන වචනේ තමයි. නමුත් මාර්ගය මාර්ග දෙක තේරුම් ගත්ත එකන හොඳටම තේරුම් ගන්නවා තමා කරා පැමිණෙන දෙයට එළඹ සිටි සීයෙන් එළඹිලා කටයුතු කරනවා මිස බැනලා කරන්න යන්නේ. මෙතන හොරී ලස්සන පැහැදිලි වෙනසක් ඇති වෙනවා යෝගාචර පිළිසට ඒක වැදගත් වෙනවා බොහෝ විට මොකද්ද පින් කිරීම සහ පව් නොකර සිටීම කියන පරතරය පින් කිරීමට අපිට කියන්න පුළුවන් කල යුත්තේ කිරීම කියලා. පව් නොකර සිටීමට අපිට කියන්න පුළුවන් නොකල යුත්තේ නොකර සිටීම කියලා. ඉතින් අපි ජන විමසුමක් කළොත් මතයේ වශයෙන් තව ජන විමසාවක් කළොත් කරන ක්‍රියාවසී ලංකාව වගේ රටක 99ක් විතර වගේ පින් කිරීමට තමයි ඡන්ද දෙන්නේ පින් කිරීම තමයි කරන්නේ. නමුත් බුද්ධ දේශනාව ඉතාම ගැඹුරින් සලකලා බලනකොට ඒකේ පේන්න තියෙන්නේ පව් නොකිරීම තමයි කළ යුත්තේ ඒක තමයි කට්ටිය නොකරන දේ. ඒක බුද්ධ දේශනාවේදී මේ ගෞතම සර්වචනාංශ විතරක් නෙවෙයි සබ්බ පාපස්ස අකරණං කුසලස්ස උපසම්පදා සචිත්ත පරියෝදපණං ඒතං බුද්ධාන ශාසනං කියන තැනකගේ සියලු බුදුරයන් වහන්සේලාගේ උගන්වීම තමයි පවෙන් වැළකීම. පවෙන් වැළකීමටමයි පින අවශ්‍ය කරන්නේ නැත්නම් පයෙන් වැණීමටම නමක් කියන්න පුළුවන් පින කියලා. එහෙම කෙනෙකුට විතරයි හිත පිරිසුදු කිරීමක් කරන්න පුළුවන්. එතින් මේක වෛද්‍ය විද්‍යාව හොයාගත්ත ඒ සොක්‍රටිස් ලීලා කියන first do no harm කියලා. වෛද්‍යවරයෙක් කරන ප්‍රධානම දේ තමයි ලෙඩට හානි කිරීම නොකරන 100 200ක් වගේ බලා ගන්න. සුව කිරීම කෝක වෙත. නමුත් මේ බෞද්ධ ජීවිතයේ සහ බුද්ධාගම සහ බුද්ධ ධර්මයේ ගත්තාම මේකේ මුදුවට ඉදාරලා පෙන්වන්න පුළුවන් බුද්ධාගමේ පින් කිරීම ඉස්සර කරලා තියෙනවා බුද්ධ ධර්මයේ පවු නොකිරීම ලොකුවට සලකලා තියෙනවා යෝගාවචරයේකුත් සීල සමාධි ඉක්මවාගෙන විපස්සනාට වැටෙනකොට මෙන්න මේ වෙනස අත්දකින්න අත්දකින්න වෙනවා එක්කෝ මගේ ඊට පස්සේ කරන්න තියෙන ප්‍රධානම කෘත්‍යය තමයි පවු නොකර සිටීම ඒක පිනක් කරගන්නවා. ඒක තමයි කුසලතාවයක් කරගන්න. පින්නටත් වැඩිය මෙතන කුසලතාවය කියනවා. ඔය ඇත්තට පහුගිය දවස්වල ඔය ලංකාවේ තිබුණා. ලංකාවේ තමයි විශේෂයෙන්ම පිනයි පවයි කුසලයි අකුසලයි කියන දෙක සමානද? එහෙම නැත්නම් දෙකක්ද කියලා. ඉතින් මේකට බුදු සරණ පත්‍රයේ ඇත්තටම වාද දෙකක් කියා. නැත්නම් 10කට පාඩම් ඉස්සෙල්ලා එකයි මේ ළඟදී එකයි. ඉතින් ඒකේ මත දෙකම තියෙනවා පව පිනයි කුසල අකුසල සමාන වේදෙනවයි කියලායි. පව පිනයි කුසල අකුසල කියන්නේ වෙනයි කියලා. ඉතින් මේකෙදී මේ මම දැන් විග්‍රහ කරන යන තාලෙට පව පින කියන එකයි කුසල අකුසල දෙකක් කියලා ගත්තොත් පව පින කියලා කියන්නේ හොඳින් නරක වෙන් කරගෙන නරක අතහැරලා හොඳ කිරීම කියලා කීයක පින් කරනවා. කුසලයේ කියලා කියන්නේ හොඳින් වඩා හොඳ වෙන් කරගෙන හොඳ නොකර වඩා හොඳ කරන මම නැවතත් කියනවා පවපින කියන්නේ හරි වැරදි දෙකෙන් වැරද්ද අතහැරලා හරි දේ කිරීම. කුසලයේ කියලා කියන්නේ හරි දේ වඩා හරි දේ තේරුම් ගන්න හරි දේ නොකර වඩා හරි දේ කරන. අපිට අමාරු වෙලා තියෙන මේ හරි දේ අතාරින්න එක අමාරු. වඩා හරිදී දැකිද්දිත් හරිදී අතාරින්න බෑ. මේ තමයි මූලධර්මවාදී කියන්නේ. ඉතින් මේක භාවනා කරන ජීවිතයේදී මේ දේ තේරුම් ගත්තේ නැත්නම් හැමදම මේ කච්චනීය ධර්ම වශයෙන් සංස්කාරයෙන් අපිව කාදමු. දිගින් දිගට කාදමනවා මේකට කියනවා කර්ම වට, කෙලෙස් වට, විපාක වට කියලා. කරන තාකල් කර්ම රස කරනවා. මේ හැම කර්මයක්ම හොඳ හොර වේවා නරක වේවා සංසාරේ දිගින් දිගට ගෙනියනවා. ඒක නිසා අපි කුසලයේ සහ අධිකුසලයේ කියන එක තේරුම් ගත්තේ නැත්තම් අපි උගාක් සතුට වෙනවා කුසල් කරන්න. නමුත් මේ manussාත් භාවයේ භාවනා කරන කෙනෙක් ප්‍රස්තාවක් හම්බ වෙච්චාම අධිකුසලයේ තේරුම් අරගෙන කුසලයේ වෙනුවට අධිකුසලයේ යෙදෙනවා කියන එක තමයි මේ මාර්ග මග්ග ඥාන දර්ශන විසුද්ධිය වෙන්නේ. චේතනාව පිළිබඳව තියෙන ගැඹුරුකමයි මේකෙන් පේනවා. සර්වචනාංශයේ ඔය කස්සක සංයුත්තේ දක්කලා තියෙනවා දසමාර සීනාවක් ගැන කාමාතේ පඨමා සීනා ဒုတိ ය අරති උච්චති කිය. ලෝකේ අපි බැඳිලා තියෙන්නේ ඔය කවුරුත් දන්න තණ්හාවට තමයි කාමයට තමයි. ඒක හැබැයි 10න් එකක්. කාමයේ යටපත් වෙච්ච ගමන් නැත්නම් අපි කාමයේ යම් ප්‍රමාණයකට ආණ්ඩුමට්ටු කරගත්තයි කියමු. දන් දෙනවා, සිල් රකින්නවා, බණ භාවනා කරලා කාම වස්තුන් අයින් කරාට පස්සේ මේ අරතිය කියන එක වැඩ කරන්න පටන් ගන්නවා. අරතිය කියන්නේ අදි කුසලයට කම්මැලි වීම කියලායි දීලා තියෙන්නේ. හරිම අමාරුයි අද ලංකාවේ කියලා මේ. අදි කුසලයේ කියලා කියන්නේ කුසලයේ සහ අදි කුසලයේ හොඳ සහ වඩා හොඳ කියන දෙකෙන් වඩා හොඳේ නාමයෙන් හොඳ අතාරිමි. අධි කුසලේ නාමයෙන් කුසලයට අතාරිමි. අධි කුසලේ කියන්නේ භාවනා කුසලයි. භාවනාව කියලා කියන්නේ හිත වඩනවා කොහොමද වඩන්නේ කිසිම චේතනාවක් පහළ නොකර එනේන චේතනාව දැනගන්න. සංස්කාර ඇති වෙන්න දෙන්නේ නැහැ. ඇති වෙන සංස්කාරයක් මේක සංස්කාරයක් කියලා තේරුම් ගන්න. මෙච්චරමයි එකම එක ක්‍රමය මේ සක්කාය දිට්ඨිය නැති කිරීම සඳහා ආත්ම සංඥාව නැති කිරීම සඳහා. නමුත් ඒක කියලා දෙනකොට අහගෙන ඉන්න කෙනාට හිතෙන්නේම මේ පින් කරන්න එපා කියනවා වාගේ බණක් තමයි ඇහෙන්නේ. හැබැයි පින් කරන්න එපයි කියලා කියන්නේ ඊට වඩා හොඳ පිනක් පෙන්නලා එහෙම හොඳ දේ දකින්න වඩා හොඳ දේ දකින්නට හොඳ දේ අතාරින්න බැරි නම් ඒකත් උපාදානයක් වෙයි. ඒකත් අන්නහරක් වෙයි. ඒ නිසා ඒ අධි කුසලය අවබෝධ කිරීම සඳහා තමයි මේ කියන අර්ථය අවබෝධ කිරීම සඳහා එක දවසකින් එක බණකින් එක රැකින් කරන්න පුළුවන් දෙයක් නෙවෙයි කාලයක් බුදුරජාන් වහන්සේ අපිට කියලා දීලා තියෙන ක්‍රමයේ හැටියට කාලයක් අපි මේ පුහුණු කරන්න ඕනේ කරත් ප්‍රතිපදාව කියලා කියනවා. ඒ අධි කුසලයට අවබෝධ කරලා දීලා අරතිය අවබෝධ කර ගැනීම සඳහා සර්වචන්සේ දීර්ඝ සූත්‍රයක් පවත්වන ඔය අරියවංශ සූත්‍රය කියලා. ඒ අරියවංශ සූත්‍රයේදී බොහොම ලස්සනට මේ තමන් කන කෑමේ අඳින ඇඳුමින් ගේ දොරින් කොහොමද මේ අධිකොසලයට යන්නේ කොහොමද අරචිය දුරු කරන්නේ කියලා සඳහන් කරලා තියෙන එකට බොහොම සරල ධර්මතාවයක් තියෙනවා. හැබැයි බොහොම කාලයක් ප්‍රතිපatti පුරාණ. සන්තුට්ඨෝ හෝති iterator චීවරේන iterator චීවර සන්තුට්ඨ්‍යාච වන්නවාදී නච්ච චීවර හෝති අනේසරං අපපති රූපං ආපජ්ජති අලද්දාච චීවරං නපරිතස්සති ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනච්ඡාපන්නෝ ආදීනව දස්සාවි නිස්සරණ පඤ්ඤෝ පරිමුච්ඡති. බොහොම දීර්ඝ පාළි පාඩයක් මම මේ සූත්‍රෙට බොහොම ආස නිසා මට කටපාඩම් එක. ඒකෙදි කියලා තියෙනවා අපි මේ අධි කුසලය තේරුම් ගැනීමේදී මේ අපි අඳින ඇඳුමෙන් කොහොමද මේක කරන්නේ? අපි ලද යම් ඇඳුමකින් සතුටු වෙන්න දැනගන්න ඕන. සන්තුෂ්ටෝ හෝති iterator චීවරේ. මේ චීවර කියලා කරන සංඝයාට ගියංගේ කියලා කියන දින ඇඳුමට. ලද යම් ඇඳුමකින් සතුටු වෙන්න ඉගෙන ගන්න. සන්තුට්ඨෝති iterati. iter iter ජීවන සන්තුට්ඨිය ආචවන්නවා. ඒ වගේම ලදයන් ඇඳුරකින් ඇඳුමකින් සතුටු වීමේ ಗುಣ කතා කරන්න ඕන. අනිකට කියන්නේ මේක බොහොම ලාභ දෙයක්. ඒ වගේම සඳහන් කරලා තියෙනවා අලද්දාස චීවරන්න පරිතස්සති මට අසවල් ලස්සන ඇඳුම නැබුණා ලැබුණා කියලා කවදාකවත් හිත තවෙක තවුල් කරගන්න එපා ඒක කෙලෙස අලද්දාස චීවරක් කියන්නේ නොලද සිවුරක් නොලඳ ඇඳුමක් කියලා අපිට කතා ලද්දාච චීවරං තමන්ට හිතුනොත් අවශ්‍යතාවයට තමන්ගේ වර්ණ කැමති වර්ණයෙන්ම ටිකෙන්ම අවශ්‍ය රෙද්දෙන්ම හදලා දුන්නා කියලා හිතුවොත් එහෙම ඇඳුමක් ලැබුණත් ලද්දාච චීවරං අගතිතෝ අමුචිතෝ අනජ්ජාපන්නෝ ආදීනව දස්සාවි නිසරණවන්නෝ පරිබුද්ධති මේ සිවුර නම් ඉතින් සංඝයාට හම්බ වෙනවා ඉතින් දායකයා පූජා කරලානේ එතකොට කල්පනා කරනවා මේක අගතිතෝ අමුචිතෝ මේක කවදාකවත් ලෝභයෙන් අල්ලන්නේ නැතුව තණ්හාවෙන් අල්ලන්නේ නැතුව මේ විලිවහ ගන්නයි මේක අඳින්නේ දායක පූජා කරලා තියෙන සද්ධාව උපදවා ගන්නයි ඒක නිසා මම මේක පාවිච්චි කරනවා ආදීනව දැනගෙන මේ ශූර ඇඳගෙන මම මේකෙන් කෙලෙස් උපදවා ගත්තොත් බුදුරජාණන් වහන්සේ සඳහන් කළ තිබුණේ ගින්නකට පයින් කොහොඳයි කිය. ශූර ඇඳ ගන්නවා කරලා වැඩි වෙනුවට කෙලෙස් උපදවනවා. මේකේ නිස්සරණ පඤ්ඤාවේ පරිපූර්ණණය කරනවා. ඉතින් ගිහි ඇත්තන්ගේ ඇඳුමටත් මේ තාලෙටමයි සඳහන් කරලා තියෙන්නේ ඇඳුමට කවදාකවත් නැති එකක් ගැන තැවෙන්න එපා නොලැබුණයි කියලා අඬන්නත් එපා ලැබිච්ච දේ හොඳ දෙයක් ලැබුණයි කියලා තණ්හා මාන දිට්ඨිය ඇති වෙන ඉතින් වැඩ කරන්නත් එපා තායචමන චීවර සන්තුට්ඨිය නේවත්තුක්කං සේති නොපරං වබ්බේති මේ පුද්ගලයා මේ විදිය හොඳ පරිසරීතකාමී ප්‍රතිපත්තියක් රැක්කත් කවදාකවත් නරකයි ඒ ප්‍රතිපත්තියක් නැති කෙනෙක් පහත් කළා සලකන්න. මම විතරයි මේ චාමැදුමට කැමති අනික් කට්ටිය මෝස්තර ඇඳුම් අඳිනවා කියලා එහෙම මෝස්තර අඳින ඇඳුම් කට්ටිය කියන පහත් කළා සලකන්නත් නරකයි. Taman උසස් කළා සලකන්නත් නරකයි. නච චීවරෝති අනේසනං අපච්ච රූපං ආපච්චති මෙන්න මේ විදිහට ගෝක් සල්ලි හම් කළා ගෝක් ඇඳුම් ඇඳලා ගෝක් අණු අතර කැපී පෙනෙනවට වඩා ඇඳුමින් කෙලෙස් නූපදමනා තත්වේ කැපී නොපෙනීමේ තත්වය දිගට පුරුදු කෙරුවේ නැත්නම් ඒ බුද්ධලට හරි අමාරුයි මේ අරතිය කියන කෙලෙස්ෙන් බේරෙන්න භාවනා කරනකොට පවා ඒ වගේම කන කැමේ ඇඳුමේ ආහාරයේදී ලදයම් ආහාරයෙන් සතුට වෙන ප්‍රමාණය ඉන්න කෙනාට ලදියම්ම ආහාරය කියන සත්‍වීමේ ಗುಣ කතා කරන කෙනාට නොලැබුණ කරුමක් ගැන කනගාටු වෙන්නේ නැතුව ලැබුණු කරුමක් ගැන පිළිබඳ කෑමක් පිළිබඳව ලෝභයෙන් තණ්හාවෙන් බැඳෙන්නේ නැතුව මේ බඩගින්න නිවා ගන්නයි කරන්නේ කියන හැඟීමකින් නැතුව කටයුතු කරන්න දන්නේ නැති කෙනාට අර විදියට කෑමෙන් විශාල කෙලෙස් ප්‍රමාණයක් උපදිනවා. ඉතින් ඒක බුදුහාමර අපිට කියලා දීලා තියෙන නිසා කෑම පිළිබඳව අපි මධ්‍යම ප්‍රතිපදාවට ආවට ඒ මධ්‍යම ප්‍රතිපදාව හේතු කරන කැමරට කිවි කෙනාට බලින් යන්නත් නරකයි. තමන් උසස් කළ සලකන්නත් නරකයි. ආන්නේ විදිහට මේ භාවනා කරගෙන යනකොට යම් තැනකදී අපිට මේ චේතනා පහළ කිරීම නිසා ඇති වෙන භයානකම වැටහෙනවනම් ඒ තරමට භාවනා කරපු කෙනා එහෙම භාවනා නොකරන අය පහත් කළ සලකලා කතා කරන්නත් නරකයි. මොකද අපි ඔච්චර කල් සංසාරයේදී ඒකේ තමයි. ඒ වගේම ඊව වැටෙන මම මහා උසස් කෙනෙක් කියලා අනුක් අය අතර අඟ උසන් යන්නත් තරකයි. මේ මග්ගමග්ග ඥාන දර්ශන විසුද්ධියට ඉස්සරලා එන අවස්ථාවක් ඒ උපක්ලේශ අවස්ථාවේදී හරියට අනුන්ට කියලා දෙන්න හිතෙනවා. හරියට අනුන් ගැන සැලසුම් කරන්න හිතෙනවා. අම්මලා තාත්තලා කියන්නේ හිතනවා නෑ දැන් කියන්නේ හිතනවා මේමයි භාවනාව මේමයි භාවනාව කියලා විස්තරේ. නමුත් මේ මග්ගාමග්ග ඥාන දර්ශන විසුද්ධිය ඉක්මවල යනකොට ඒ යෝගාවචරයට තීරණ පටන් අර ගන්නවා මේ සංස්කාර කියලා කියන්නේ චේතනා කියලා කියන්නේ මේ භාවනාව කඩන්නේ කුසල් කරනවා කියන අදහසෙන්. අනුන්ට කියලා දෙනවා කියන අදහසෙන්. මේකත් චේතනාවක්. මේකත් Tamange ෂණ සම්පත්තිය පන්නන දෙයක්. Tamange සතිය කඩන දෙයක්. Tamange සමාධිය බාධා කරන දෙයක් කියලා තේරුණාට පස්සේ එකයි කියන්න වෙන්නේ. මොකද්ද? මේ ජීවිතයේ අකුසල් නොකරන කරන්න පුළුවන් එකම දේ හුස්ම ගන්න එක විතරයි. වින්න මොන දේ කරත් තමයි අපි පේන්න දඟලන. දැන හෝනොද? එහෙම නැත්නම් අපි කියනවා වංචනික ධර්ම මතී. එතකොට මේ යෝගාචරයට පේන්න පටන් අර ගන්නවා හරියට අපි ඉන්නේ වයරින් කරපු ගේක කොත්තන අත තිබුත් කරන්ට් වදින්න. හැම තැනම විදුලිය තියෙන. තාම් ප්‍රවේශම් වෙන්න ඕනේ කියලා මේ චේතනාව කොච්චර දුරට චේතනා කියන මෙතනදී සම්බන්ධ කරලා ගන්නවා සංස්කාර කියන වචනයට මේ චේතනාවල විසින් අපි මෙහෙවනවද දැනනෝ දැන වංචනික වශයෙන් අනුසේ වශයෙන් ඒක හඳුනා ගන්නවා කියන එක අමාරුයි. හඳුනා ගත්තට පස්සේ ඒ ගැන නම්බුවක් එනවා. ඒ නම්බුවෙන් බේරෙනවා කියන එක තමයි. අතර බුදුහාමුදුරුත් එක බලනකොට රහතන් වහන්සේනමක් එක්ක බලනකොට මේ අපි ලබලා තියෙන ඉතාමත්ම සෝච්චමයි. නමුත් ඒක පිළිබඳව ලොකු වෙලාවක ආඩම්බරයක් ඇති වෙනවා. අනේ සංසාර මෙච්චර කලක් මේක දැනගෙන හිටියේ නෑ නේද? නමුත් ඒ දන්නවත් එක්කම නඹුවකට හැරෙන්න ඉඩ තියෙනවා. තණ්හාවට හැරෙන්න ඉඩ තියෙනවා. මාන්නයකට හැරෙන්න ඉඩ තියෙනවා. ඒක නිසා මේ සංස්කාර සංස්කාරත්ථය සංඛාරං සංඛාරත්ථය අபிසංකරෝති සංඛාරෝති අபிසංකරෝති කියන එක එක තැන එක පිට ප්‍රත්‍යুৎපන්න වශයෙන් කරකෙන්න පටන් අරගත්තා පස්සේ ඒ යෝගාවචරයට වැටහෙනවා වටහා ගන්න වෙනවා මේ පරියන්කේ ඉඳගෙන විශාල භවනා නොවැඩියක් සතුන් නොව හොර ගන්න නොකර කාමීත්‍යාචාරය නොකර එකතන ඉඳගෙන ඉන්න එක. බොරුවක් කියලාක් ඉස්සරදෙන පරිශාචනකට හිටියා කොච්චර කුසල් රස රස වෙනවද කියලා පරියන්කේ සතිය සමාධිය නැත. ඒ වගේම විපස්සනා ඥාන මාර්ග ඥාන ඵල ඥාන එහෙම නැත්නම් මේ ධ්‍යාන මාර්ග නැතත් ආස්වාස ප්‍රස්වාසයේ ඉන්නේ කියලා දන්නවනම් මොන්න තරම් කුසලයක්ද කියලා. මොකද ඒ වෙලාවේ කිසිම අකුසලයක් වෙන්නේ මට මේ ඥානය ඕනේ මේ මාර්ගය ඕනේ මේ ධ්‍යානය ඕනේ කියලා ඒක සලසන තටමන හැම වෙලාවකම චේතනාවක් පහළ වෙනවා ස්කර්ම සංස්කාර රැස්සේ. ඉතින් අන්තිමට බලනකොට මේ යෝගාවචරය අර ගුරුසු දැනලා සිවුන්ටට යන්න පටන් අරගත්තට පස්සේ චේතනා පිළිබඳව සංස්කාර පිළිබඳව මේ කලෙලිය ආවට පස්සේ ඒ යෝගාවචරයා භාවනාවේදී හැසිරිය යුතු ආකාරය, හල යුතු පැති සහ ගත යුතු පැති පිළිබඳව කාටවත් කියලා දෙන්න බැරි විදිහේ ඊටාම් සියුම් තැනකට වැටෙනවා. ඒ වැටුණත් ආයෙන කිట్లా ඊගාදාසේනකොට එතෙන්ට මේක කියන්න බෑ. ඒ තරම්ම මේ චේතනා වංචනික වශයෙන් වැඩ කරනවා. දස දහස්වර ලක්ෂ කෝටි වාරි මේකම නැවත කරලා කරලා කරලා ගියාම ඒ යෝගාවචර මේ භාවනා කරන්නේ ආසවල් දී ලබන්නද ආසවල් අරමුණක් ඇතුවද ආසවල් දැනට ළඟා වෙන්නද කියලා තේරෙන්නේ නැති දවස තමයි නිවන විස්තර වෙන අවස්ථාව. තේරෙන තාකල් චිත්‍ර වැඩ. තේරෙන තාකල් සංස්කාර වැඩ කරනවා. ඒක නිසා මේ මේ කජ්ජනී සූත්‍රයේ අපිට තව තියෙන අතර විඥානය පිළිබඳ කතා කරන කොටසක් තියෙනවා. මේ සූත්‍රය හමාර වෙන්නේ නමෝ තේ පුරිසාජඤ්ඤ නමෝ තේ පුරිසුත්තම යස්ස තේනා විජානාමි යම්පි නිස්සාය ඡායිතෝති කියලා සර්වචාන්ති වචනයක් සඳහන් කරනවා ඒ මහා පුරුෂයාට নমස්කාර වේවා ඒ ආජඤ්‍ය පුරුෂයාට নমස්කාර වේවා කාටද මේ මිනිස්යා මේ භාවනා කරන්නේ මොකටද කියලා දන්නේ නැති කෙනා අහවල් අරමුණට කියලා දන්නේ නැතුව ඒත් නිතිපතා ගෞරවයෙන් භාවනා කරන මිනිස්යාට নমස්කාර වේවා ඒ මහා පුරුෂයාට নমස්කාර වේවා කියලා කියනවා දන්නවනම් යමක් නිසා නම් කරන්නේ ඒක තුච්චයි. ඒ තාම සංස්කරණයෙන් කෙලසිලා තියෙන්නේ. චේතනාවෙන් කෙලසිලා තියෙන්නේ. මේක කරන්නේ කිරීම සඳහායි. බුදු වතක් මේ කරන්නේ. එචා භාවනා කරන්නේ අහසෙන් යන්න. භාවනා කරන්නේ අනුගේ හිත් බලන්න. භාවනා කරන්නේ දිබ්බ සෝතනාන් ලබන්න. භාවනා කරන්නේ මේ මේ ඥාන ලබන්න කියලා හිතෙනවා. මේ මේ ධ්‍යාන ලබන්න කියලා හොඳට මතක තියාගන්න මේ සෑම එකීම ඔලූසන් හදන්නේ මෙතෙක් සංස්කාර බාටපත් වෙච්ච නැති සංස්කාර සංකතත්වයට නගා හිටවීම මේකට පොර දාන්න එපා මේකට තමන් පොර දාන්නත් එපා කාටවත් ඒකට උඩගෙඩි දෙන්නත් එපා වෛරයට ඉරිමම් බඳින්නත් එපා මේක තමයි විපස්සනා වෙචින අමාරුම තැන එහෙම නැත්නම් මේ මිනිස්යා මේ කුමන කුසල ඡන්දයකින් මොන දෙයකට දෙකින්ද මේක මෙහෙවන්නේ කියලා තේරෙනවා නම් ඒක සංස්කාරයක් කියලා හිතනවා. ඉතින් මේක ලස්සනට සරුවචනාංශේ ක්‍රියාත්මක කෙරුව බණකින් මේ කජ්ජනේ සූත්‍රේ නොකලත් බුදු වෙලත් ආනාපානෙ වැඩුවා. කායික කාට හරි අහන්න පුළුවන් බුදු වුණාට පස්සේ මොකද බුදුහාමුදුරු භාවනා කරන්නේ කියලා. බුදුරණ පස්සේ ආය මොනව ලබන්නේද? බුදුහාමුදුරුවෝ බුදු වෙන්න ඉස්සෙල්ලත් භාවනා කරුවේ මොනවත් ලබන්න නෙවෙයි. කිංකුසල ගවේෂි විදියට බහැපුච්ච තාපසතුමා භාවනා කළේ එම තැනකට යන්නද ඒ නිසා ලබපු ඥාණයටත් කියන්නේ විපස්සනා අපි කියන ලෝකයක් කියන්නේ නිබ්බාණය කියලා කියන්නේ නිවන කියන ඕකට කියන්නේ අකිංචනක් කියලා. කිසිවක් නෙවෙයි මේක. දවසක් බුදු වුණාට පස්සේ සර්වචනාංශේ මේ වගේ රෑ 10ට විතර වගේ විවේකීව කැලේ ඉන්නකොට අනික් මිනිස්සු බුදියාගත්තට පස්සේ දේවතාවෙක් ඇවිල්ලා සරුවචන්සි ගහනවා නන්දසි සමන කියලා. මහණ ඔබ සතුට වෙනවාද කියලා. ඒතකොට බුදුහාමුදුරුවෝ අහනවා මේ දේවතාවගෙන් කිං ලද්දාවුසෝ හැවැත්ති කුමක් ලැබුණා කියලා සතුට වෙන්නද කියලා. එතකොට ඒ දේවතාව අහනවා සෝචති සමන කියලා. එහෙනම් සමනේ ඔබ සෝකල් කරනවාද කියලා. කිං කීයතාවුසෝ මගේ මොනවද නැති වුනේ මට සෝක කරන්න කියලා. එහෙමනම් ඔබ සතුටු වෙන්නෙත් නැහැ, කනගාටු වෙන්නෙත් නැහැ කිව්වොත් කියනවා ඒක තමයි කියන්න පුළුවන් වචනේ කියලා. ඒ නිසා මේ යෝග ජීවිතයම මේ සංස්කාර පැත්තෙන් බලනකොට නිවන් නොලැබුණත් ප්‍රතිඵල නොලැබුණත් මේ ගත කරන ජීවිතයේම රහත් වගේ පුතු වටනකමක් තියෙනවා. මට මතකයි මං ගිහි කාලේ පැවිදි ඉස්සෙල්ලා මට ලොකු ආශාවක් තිබුණා සිවුර පුරව ගන්න කතාව කියන්න විදියකුත් නැහැ මොකද අමු ගියෝ ඒ කාලේ අමු ගියේ ඒ ගිය වෙලාවක ඒ අපිට රාහුල ආමතුරු හම්බෙලා මම ආමතුරු ගියාට පස්සේ කියනවා මාත්‍යෝ මේ මහානකම හරියට කරනවා නම් රහත් වෙලාම ඉන්න ඕනේ කිව්ව නැත්තම් මහානකම කළත් රහතන් වහන්සේ විදිහට වඳින්න වටිනවා. අහවල් දෙයකට කියලා එල්ල වෙච්ච එල්ලකට නෙමෙයි මේ වැඩේ කරන්නේ අකිංචනං අනාදාන කිසිම දෙයක් ලබා ගන්න අදහසින් නෙවෙයි. ඉතින් අද මේ විශේෂයෙන්ම ලංකාව වගේ රටවල් වගේ කිච්චරම බරපතල නැහැ. ඇමරිකාව වගේ රටකට ගිහිල්ලා බුද්ධ ධර්මයන් දිහා බලනකොට පුදුමයි. හැම කෙනාම භාවනා කරන්නේ නානා ප්‍රදේවල් මේ කෙටි අදහස් ඉදිරිපත් කරගන්න. ලෙඩ නැති කරගන්න. මතකේ වැඩි කරගන්න. එහෙම නැත්නම් sannivedanaya කතා කරන්නේ වගේ දක්ෂකම වැඩි කරගන්න. එක එක එක එක දේවල් කියලා ඉතින් මේකට අපි කියනවා ඒ තෙරපිටික් එහෙම නැත්නම් හීලින් කියලා ඉංග්‍රීසියෙන් කියනවා. අපි සාමාන්‍ය වේදකමේ කියනවා වෛද්‍ය ශාස්ත්‍රයේ කියනවා වේදකම හේදකම කියලා දෙයක්. ඉතින් උගව දෙනේ භාවනා කරන්නේ වේදකමක් පිණිස. මේ ලෙඩ රෝග නැති කරන්න নানা ආකාර වූ. නමුත් සරුවච්චන් වහන්සේගේ භාවනාව හේදකම පිණිසයි. ලෙඩ වෙන தත්ත්වේ නැති කරන එක මිසක් ආපු ලෙඩ රෝග ලක්ෂණ නැති කරන එක නෙවෙයි. අද බටහිරට ගිය සම්පූර්ණ බුද්ධ ආගම වේදකම් බුද්ධ ආගමක් වෙලා තියෙනවා. නමුත් අර සංස්කාර කියන පදේ හඳුනා ගන්නවා නම් චේතනා කියන පදය හඳුනා ගන්නවා නම් සේ චේතනා වලින් තමයි රූපං රූපත්තාය අපි සංකරෝති සංකරෝති අපි සංකරෝති වේදනා වේදනත්තාය සංඥා සංඥාත්තාය කියන වගේ අපේ හිතේ කොයි තැනේදීද මේ චේතනා පහළ වෙන්නේ චේතනා පහළ වෙච්ච තැන ඉඳලා කෙලසෙන අපි ඔය කාදමන සංසාරට බැඳවම චේතනා පහළ නොකර භාවනා යන හැටි බලාගෙන ඉන්නවා කිව්වට පස්සේ ඒක තමයි විපස්සනා වෙච්චින හොඳම අර්ථකථන විපස්සනාට තියෙන. නමුත් ඒක මිනිස්සුෙකුට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මිනිස්සු හැම වෙලාවෙම චේතනාවකින් කෙලසිලා ඉන්නේ. අපි හිතමු භාවනා කරන යනකොට සමහරලාට අපිට එනව තත්ත්වයක් එක පාරට මොනම දෙයක්වත් මතක නැති වෙලා යන වෙලාව. චේතනාවක් නැහැ වෙලා. නමුත් ඒක අපිට පේන්නේ බයක් වගේ ඇහැරෙන්නේ ගැසිලා. ඩක්කුක් වෙලා නිකන් නිින්දෙන් අවදිනවා වගේ තමයි ගැස්සෙන්නේ. මේක එnde end end end end මුලදී නම් බරපතල වෙනසක් ඇති කරනවා. මේක හොඳට පුහුණු කරලා කරලා කරලා කරලා මෙන්න මේ ඒ මතක නැති වුණා කියන කොට කොටසෙදි සංඥා තිබිලා නැහැ, චේතනා තිබිලා නැහැ. ඒක නිසා විඥාණයට අහුවෙන්නේ. මේක හොඳටම තහවුරු වෙච්ච දවසේ. මේක හොඳටම මුල් බැහැගත් දවසේ. තමයි තමන තේරුම් කරගන්න පුළුවන් මේ ලෝකේ මේක කරන්න පුළුවන් දෙයක් කියලා. නමුත් සාමාන්‍ය තර්ක මනස හඳුනන්නේ ඒක අබැග්ගියක් කරදරයක් අතරමං වීමක් ගැස්චිලා තරීමක් නැත්තම් නින්දට වැටිලා කියන. ඒ කැලේ මතක නැති උනේ සංඥා නැති උනේ වින්දනයක් නැති උනේ දැක ගන්න රූපයක් නැති උනේ සංස්කාර නැති උනේ විඥානේ නැති උනේ මෙන්න මේ චේතනාවකින් තොරව ගත කරන නිසා. ඒකට පුරුදු වෙනවා කියන එක මම හිතන්නේ භාවනා කරන හැම කෙනාටම පුළුවන් එකක් කියලා. භාවනා කරලා කරලා කරලා මේ සංස්කාර වල තියෙන අபிසංස්කරණ ගතිය, සංකත ගතිය තේරුම් අරගත්තේ නැති වුණොත් හැම වෙලාවෙදී මෙතෙන්දී මේ මම මේ බණ කියනකොටත් හරි අපහසුයක් මටපත් වෙනවා මේ කියලා දෙන එක කියන එක වචන නගන එක ඒ අපහසුව තන්නේ කරම Tamanට ඉන්න පටන් ගන්නවා. විපස්සනාවේදී ප්‍රධාන වශයෙන් වෙන එකක්. ඒක නිසා සබ්බ සංඛාර සමතය එහෙම නැත්නම් සංඛාර උපේක්ඛාව කියලා විපස්සනාවේදී අන්තිම කියලා පැමිණෙච්ච ඥානෙ පෙන්වන්නේ සියලුම සංස්කාරයන් વિશે සකස් කිරීම විචි උපේක්ෂාව. ඒ කියන්නේ සකස් නොකරනවා කියන එකයි. මේක සමාන කර තියෙන රහත් හිතකට. සංඛාර උපේක්ඛා ඥානෙට පත්‍ච්චාම හිතේ ස්වභාවයේ පෙන්නඳ අටුවාචාන් වහන්සලා උපමා ටිකක් පෙන්නනවා න සම්පසාරියති හරියට ඒ වෙලාවේදී හිත විස්තර කරන්නේ පහන් දැල්ලකට ලං කරපු කුකුල් පියාටක් වගේ කියලා. කුකුල් පියාට උණු වෙවි උණු වෙවි උණු වෙවි පිටිපස්සෙන් පිටිපස්සට යනවා මිසක් කවදාකවත් ගින්දර පැනලා යන්නේ ගින්න දිහාට ඉදිරියට යන්නේ නැහැ. උණු වී ලැජ්ජා පිවි, බය වෙවි, පැකිලි පැකිලි, ඇඹරි ඇඹරි උණු වෙවි උණු වෙවි උණු වෙවි පිටපස්සේ පිටපස්ස. දැන් ඔය තියෙන ප්ලාස්ටික් ලණු කැල්ලක් ලක් කරන්න බෑ ඊටිබන්ධමකට ඒක උණු වෙවි උණු වෙවි උණු වෙවි පිටපස්සේ පිටපස්සට යනවා. නිසා මේ භාවනා කරනකොට සංකාර උපේක්ෂා ඥානෙ දක්වාම දිනුනට මේ සංස්කාරයන් පිළිබඳ උපේක්ෂා වුණාට පස්සේ කිසිම දෙයකට පැනලා යන්නේ හැම දෙයක්ම එනකොට සංඝ ගුණ දෙකක් බුදුහාමුදුර සඳහන් කරලා තියෙනවා. මේ දේ මම පැනලා කරන්න ඕනද කියලා හැම වෙලාවෙම ලැජ්ජී කුක්කුච්චක භාවයට ලැජ්ජී භාවයටපත් වෙනවා. කුකුස් කරනවා මේක නොකර මට ඉන්න බැරිද කියලා. ආන්නේ විදිහට පස්සෙන් පස්සට එන හිත ලෝකයා දකින්නේ නෝන්ජලයක් විදිහට ප්‍රගතිශීලී නැති විදිහට තෝන්දු වෙච්ච තෝන්තු වෙච්ච හොන්දු මාන්දු වෙච්ච හිතක් කියලා. ඔක් කරලා බලන්න ඕනේ කොච්චර අමාරුද කියලා. මේ නිසා සර්වචනාංශයේ මේක ඉතින් අර නොතේරෙන මනුෂ්‍යන තේරෙන භාෂාවෙන් කියන්නේ සඳහන් කරලා තියෙනවා ඇස්සත්තේ නමුත් අන්ධෙක් විදිහට හැසිරෙන්නේ. එතන දිත්තේ දිත්තමත් අම්බවිස්ති කියලා කියනවා. දැක්කනේ එතනින් එතනින්ම නතර වෙන්නේ එහාට මේක හොඳ නරක හරි වැරදි වශයෙන් අර්ථකථන කරන්න යන්න එපා කරනකොටම සංස්කරණ සිද්ධ වෙනවා චේතනා පහළ. සුති සුතවත්තම් භවිෂති යමක් ඇහුණානේ මිහිරි වේවා මිහිරි වේවා සාධාරණ වේවා සාධාරණ වේවා බීජයන්ියට වේලා ගායනා කරනවා. නැත්තම් බීරෙක් වගේ අහගෙන ඉන්නේ කියන කියලා කවදාකවත් මේකට අර්ථකථන දෙන්න යන්න එපා. එහෙම නැත්නම් සුති සුතමත්තා භවිෂති නැත්නම් බීරි මේ මේ සෝතවා බදිරෝ යත විඤ්ඤාති විඤ්ඤාතමත්තා භවිෂති මුති මුතමත්තා භවිෂති ඉතින් මේක භාවනා බුද්ධ ආගමේ කරන අන්ද ගැඹුරුම ගැඹුරු තැනක් විදිහට තමයි උගන්වන්නේ නමුත් මේ ලෝකයා යමක් දකපු ගමන් ඒ දකපු දේ අනුව විස්කැඳිලා ඒ අනුව දුව ඇවිදිනවා Taman කොතන හිටියද මොකට දාව කියලා මතක නැහැ. නමුත් බුදුහාමුදුරුවෝ සරියවකවචට උගන්වන්නේ ditthi ditta mattamba visati දැකීමේ ඇත්තම මානිය තියෙන දැකීම පමණයි. ඒ නිසා ditthi ditta mattam වෙන විදිහට හැසිරෙන්නේ කියන. ඒ කියන්නේ දැක්ක දැක පමණින් නතර කරා. අහනදී අහන පමණින් නතර කරා. බීරෙක් වගේ නතර වෙන්නේ. ඒ වගේ කොච්චර ඥානෙ තිබුණත් පින්නන්න යන්න එපා කාටවත්. අවශ්‍යතාවය ඇවිල්ලා ඉල්ලුවොත් විතරක් නොකර බැරි කමට කරනවා වනේ වගේ මිස තමගේ අඟ උස්සන්න යන්නේ අඳහර පාන්න යන්නේ. ඒ වගේම මොනවාක්වත් බැන්නම් මලමිණියක් වගේ ඉඳලා හරි බේරෙන්නේ කියලා කියනවා. ඉතින් මෙවයි මේ බාහ්‍ය දාර්ශනිය තාපසතුමාට දේශනා කරන වෙලාවේදී මාළුක්‍ය පුත්‍ර ස්වාමීන් වහන්සේට දේශනා කරන වෙලාවේදී අනාථපිණ්ඩික සිතුමාට දේශනා කරන වෙලාවේදී එදා තිබුණ පරිශ්‍රයේ යත්තන්න මේක තියෙනවා. නමුත් අද මේවා තේරුම් කරලා දෙන්න උගා කමාරු මොකද හේතුව අපේ විවහාරයෙන් ඒව ගොඩාක් ඈත් වෙලා තියෙනවා මේ නෝන්ජලක් විදිහට තමයි තේරෙන්නේ බය අඩුකමක් විදිහට තමයි තේරෙන්නේ ඒ වගේම බුද්ධ ආගම කන පිට හැරෙILLක් වගේ තමයි තේරෙන්නේ නමුත් මේ සංඛාර චේතනා සකස් කිරීම අරැඳි මේ සියලුම දේවල් වල මම ආයේ ඉස්සේ නැහැටි තණ්හාව ඉස්සේ නැහැටි අඟ උස්සන හැටි මාන්නේ ඉස්සේ නැහැටි ආ බලනකොට බුදුරජාණන් වහන්සේ මේ මෙච්චර ගැඹුරු දෙයක් මේ විදිහට හරි වචනට දක්වපු එක ගැන ඒ වගේ මෙච්චර අවුරුදු 2600ක් මේක පැවතිලා කියන එක ගැන සතුටු වෙන්න පුළුවන් එකම මනුස්සයා විපස්සනා කරන කෙනා විතරයි. ඇත්තටම විපස්සනා කරන මනුස්සයා කොහොම අසරණ වෙනවා තනි වෙනවා මොකද හේතුව මුළු ලෝකෙම විස්තර කරන්නේ මෙච්චර පින් කරලා ලැබපු ඇස් දෙකට රූපයක් දැක්කට පස්සේ සන්තෝෂ වෙනවා මිස කාටද කියන්න පුළන්නේ අන්ධෙක් විදිහට හැදෙන්නේ කියලා. මෙච්චර පෙරපින් කරපු දෙයට හොඳ කටහඬක් ඇහෙනකොට කාටද කියන්න පුළන්නේ බීරෙක් වගේ හැසිරෙන්නේ කියලා. කාටද කියන්න පුළන්නේ දිවට නාසයට දිවට කයට පහස ලැබෙනකොට ඒව වැඩ කරන්නේ නැති කෙනෙක් වගේ හැසිරෙන්නේ කියලා. ඉතින් අර බුදුහාමුදුරෝ කියලා පාරාසරිය ආදී මහරහතන් වහන්සේලා කියලා පොත්වල තිබුණ නිසා අද කාටවත් ඒක නෑ බෑ කියන්න බෑ. මොකද භාවනා කරගෙන යන කෙනාට ඒ භාවනා වෙදී සංඥා මට්ටම ගෙවම් කරලා සංඛාර මට්ටමට යනකොට ලෝකෙ විශේෂ අර්ථමත් වෙන්න පටන් ගන්නවා. ඒ පුද්ගලයාක නිසා අතීතෙත් මං කෙරුවේ යමක් එනකොට පැනලා දීපු එකයි අනාගත එකයි ඒ නිසා ඒව මාව කාදම්. ඒකට අර පුංචි කතාව පුංචි කාලේ තියෙන තවත් කතාවක් කොල්ල බබත් එක්ක කරපු සෙල්ලම තමයි තියෙන්නේ. කපටි නාගියෙක් ඇවිල්ලා බබෙක් හදලා තිනව කොහොල්ලා වලින් හාව දඟලන තැනක. ඒ හාව ඇවිල්ලිවරලා අර කොල්ල බබාට කියනවා වරෙන් සෙල්ලම් කරන්න. ඉතින් කොල්ල බබා බුක් මඟන බලන්න. ඒක කොල්ල බබගේ අතට හාව ගැටින් ගහනකොට අතහුව. ඊට පස්සේ අනික් අතින් ගහනවා ඒ අතහුව. කකුලෙන් ගහනවා කකුල ඇලවෙයි. අනික් කකුලෙන් ගහනවා කකුලෙන් ඇලවෙයි. හතරම හොරනකොට ඔළුවෙන් ගහනවා ඔළුව අහුවෙනවා. එතකොට ආව ආපු වෙලා ඉවරයි අර කිවලා ඇවිල්ලා මනාපිජිට අරුව මරාගෙන කන. ඒ වගේ තමයි මේ පැත්තක ඉන්න කොහොල බබෙක් එක තමයි මේ රූපස්කන්ධය කියලා අපි අතින් ගහලා අල්ලගන්නේ. වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංස්කාරස්කන්ධය, විඥානස්කන්ධය වශයෙන් ඒව එකක්වත් අපේ කෙරේ පැනලා ඉන්නේ අපි පැනලා කරන එකයි කරන්නේ කිරුවට පස්සේ අහුවෙන එක ඒ ධර්මතාවය. ඒ නිසා කුකුල් පැහැටක් ගින්දර කිට්ටු කරනවා වගේ පස්සෙන් පස්සට එන ලැජ්ජි කුක්කුච්චක් ගතිය ඇති කරගත්තොත් මේ පාරායින ජීන කොච්චර වෙලඳැන්වීම අසභ්‍ය වුණත් අපිට කුප්පණ ගතිය ඇති වුණත් අපි ගිහිල්ලා ඒක ඉල්ලගෙන ගත්තේ නැත්නම් ඒව අපේ ඇඟට කඩාවදින්නේ. ඔගේ මොනතරම් අසභ්‍ය දේවල් තිබුණත් Tamange ඉඳුරන් සංගර වෙලා තියෙනවනම් සීල සමාධි ප්‍රඥාවෙන් ඒ පුද්ගලයාට ඒකෙන් හානියක් වෙන්නේ. ඒක නිසා භාවනා කරගෙන ගිහිල්ලිවලා ඒ චේතනාව සංස්කාර අபிසංස්කරණය කියන එක දැක්කට පස්සේ තේරෙනවා මේ ලෝකය යන්ත්‍රණය දැනගෙන සමීකරණය දැනගෙන කටයුතු කරන එකට කතාවක් අමාරු වෙටෙන්න තු ඉන්න පුළුවන්. නමුත් අර පොඩි එකා ගින්දරටත් දාන්නා වගේ දැලි පිටකට ගත්ත රිලෙවෙක් වාගේ කපා ගන්නකොට ඉතින් ඒ කියන්නේ මේ චේතනාවේ තියෙන සංස්කාරවල තියෙන අර සියුම් කැපෙන සුළු ගතිය දන්නේ නැති නිසා හරි අපහසුකටපත් වෙනවා. ඒ අතින් හරිම අසරණයි. මේ සංසාර දනව්වේ අපි අසරණ වෙලා වගේ මට හිතෙන්නේ බුදුහාමුදුරෝනේ කියලා කවිලිය සින්දු කියන්නේ. කිසිම කෙනෙක් සසරව නැහැ. ඒ මොකද ඒ තරම්ම අපි මේ චේතනාව වලට පහඳිනවා. සංස්කාර කිරීමේ නව නිර්මාණ ශිල්පීත්වයක් දක්වනවා. දක්වන්න දක්වන්න වෙන්නේ මොකද්ද? අලුතින් අලුතින් කරනවාස. චේතන නැති සංස්කාර නැත්නම් පේන්නේ බය ආදු නෝන්ජල් පාළු තනි නිකන් පිළිවෙච්ච ආහාරයක් වගේ කන්න බැරි තැන. ඉතින් සාරවත්චනස වැඩ ඉන කාලේ බමුණෝ ඇවිල්ලා හරියට සාරවත්චනසට බැන්න ජේගුච්චෝ අපගබ්බෝ අකිරිය වාදෝ දීර්ඝ වචන රාශියක් කියලා. ඉතින් සරුවත්යන්සේ එක හැම එකටම තාමත්ව ප්‍රසන්න මනසකින් උත්තර දීලා කිව්වා ඔය කියන කතා ඇත්ත. මම යමක් නොකර ඉන්නවා නම් ඒ නොකර ඉන්නේ පවු නොකර සිටීම තමයි. ඒකට දොස් කියන්න පුළුවන්. සාධාරණීකරණය කරගෙන කිතුල් ගහට ගිය මිනිස්සයා වගේ තමන් කර පව් කරන්න ගිහිල්ලා ඒකට සාධාරණීකරණය කරන එක නෙවෙයි නොකර සිටීමේ හැකියාව බලන්න හරියට මේ සංඛාර කියන වචනේ තේරුම් අරගන්න වෙනවා චේතනා කියන වචනේ තේරුම් අරගන්න වෙනවා මේකේ තවත් භයානක පැත්තක් තමයි කවුරු හරි පෙන්නලා දුන්නොත් අපි නඩු කියන. ඔබ මේ වැඩ කරන්නේ අසවල් චේතනාවෙන් කියලා සමහරන පිට අල්ලලා දෙන්න පුළුවන්. නමුත් ඒ බුද්ධිලා කාටවත් බාර ගන්නෙත් නෑ. එයාගේ පෞරුෂත්වයට අත තැබීමක් වෙනවා. බුදුහාමුදුරුවෝ කරලා තියෙන තියෙන්නේ යාට මෙයාගේ චේතනාව තේරෙන්න ආරින එකයි. බුදුජානසෙ තිබුණ ඇත්තටම ආශය අනුසේ ඥානෙ. නමුත් මේ සතියේ මේ සමාධියේ පෙන්ලා දීලා තියෙන්නේ මේ වැඩ කරනකොට ප්‍රශ්නයක් අහනකොට වැඩක් කරනකොට උදව්වක් කරනකොට තමන් උදව්වක් ලැබෙනකොට යට තියෙන චේතනාව මොකක්ද? සංඝයා හරි ඔය සංඝයා වහන්සේලාගේ ප්‍රශ්නයක් මතුවෙච්චාම විනී ප්‍රශ්නයක් ආපුවාම විනී සාමාන්‍යයෙන් බලපාන්නේ චේතනාවට කාය වාචික දෙක විතරයි ශික්ෂාවට බලපාන්නම ශික්ෂාපදයක් කරනකොට පස්සේ කර්මස්ථානාචාර්යවරයා මේ විනයාචාර්යවරයා බලන්නේ එයා පැත්ත කර කරලා හොඳට කතා කරලා කරලා බලනවා ඒ කරන වෙලාවේ මොකක්ද තිබුණු චේතනාව. කවුන්සලින් කරනකොටත් පිස්සු ඇදිච්ච කට්ටිය නැත්තම් මොලේ නරක වෙච්ච කට්ටියට ඒකක් කරන්න හදන්නේ. ඒ චේතනාව දක්වාම බසන එක. ඉතින් ගියොත් ප්‍රශ්න විසඳන්න පුළුවන්. නමුත් ඒක පිට කෙනෙක් කිව්වොත් මේ අසවල ඔබ කිව්වේ මෙන්න මේ චේතනාවෙන් කියලා කවදාකවත් අපි ළඟ නැහැ. ඒක පිළිගන්න ගතියක් අපි ළඟ තියෙන ෂටගති සහ මායාගති. නමුත් භාවනා කරගෙන යනකොට හොඳට තේරෙන පටන් අර ගන්නවා මේ චේතනාව දුරවන් වෙනකොට හීන දාඩි දාන හැටි. බය වෙන හැටි, තන වෙන හැටි, පාළු වෙන හැටි. ඉතින් ඒක සීලක ඉඳලා, සද්ධාවක ඉඳලා බුදුන් අදහන කාය ජීවිතේ নিরপেক্ষව ගිය කෙනෙකුට පමණක් භාවනා කරුව විතර හැම කෙනාටම හම්බ වෙන්නේ හරියට දැනගන්න පුළුවන් අධික තද බල චේතනාවල ඉඳලා තුනී චේතනාවලට සකස් කිරීම වලට එන්නේ එන්නේ එන්නේ යනවා. ඕක තමයි ඉතින් භාවනා ජීවනෝ කියලා කියන්නේ. හරියට කට්ටියට අවශ්‍ය නැතින ඇත්තට මේ භාවනාවේ ජීවුන මොකක්ද කොතන තියෙන්නේ කියලා දැනගන්න. ඒ දැන ගැනීමම චේතනාවක් නක්. දැනගන්න ඕනේ මේක දැනගත්තත් පරාදයි පෙරදුනක් පරාදයි. ඉතින් ඒක නිසා ඒ සංස්කාර ස්කන්ධය පිළිබඳව කතාව හුඟක් වේදනා රූප වගේ නෙවෙයි වේදනා වගේ සංඥා වගේ නෙවෙයි ගැඹුරුයි. නමුත් අර රූප වේදනා සංඥාතිකී ආපු කෙනෙකුට නම් ලාවට යාන්තමට හිතා ගන්න පුළුවන් කොහොමද මේ සියුම් භවෙන් අතිසියුම් භවට පත්පත් කරන්නේ කියලා. ඉතින් අපිට හිතන්න බෑ කවදාකවත් මේ වාගේ ගැඹුරු විග්‍රහ එහෙම නැත්නම් ක්‍රමවේද ਸਰවඥ සාසනයෙන් පිට කිසියම් තැනක අඩු ගානේ කතා කරලවත් තියෙනවා. ඔක්කොම ඉච්ච සර්බලධාරි දිව්‍යන් වහන්සේගේ වැඩ කියලා. එනසම් මරණයෙන් එහාට තියෙන වැඩක් අනුන් කරන වැඩක් කියලා. මොහු ਸਰවඥාන්සේ විතාල ගැඹුරු විස්තරයක් දීලා මේකේ යාන්ත්‍රණය පෙන්නලා ඒක තන්නේ ක්‍රම තමන් අතේ තියෙන දෙයක් තියෙන්නේ. අන්න ඒක තමන්ම දැක්කොත් ඒ පුද්ගලයාට තේනවා විමුක්තිය තමන් අතේ. එහෙවු ශාසනයක අපි වැඩ කරද්දිත් ਸਰවඥාන්සේ මේ ඔක්කොම විස්තර කරපු ශාසනයක වැඩ කරද්දිත් මේ தത്വෙට අපිට ළඟා වෙන්න බැරි වුණා නම් මේක අල්ලා ගන්න බැරි වුණා නම් ඒ ඉතින් සරුවච්චන්හන්සේගේ දේශනා වැරද්දක්වත් ධර්මයේ බොරුකමක්වත් නෙවෙයි අපි ඒ සඳහා වෙලා අරගෙන යෙදිලා නැතිකම. එනිසා අපි උත්සාහ කරන්න ඕනේ අපි දැන් යම් ප්‍රමාණයකට මනුස්සාත්ව භාවයක් ලැබලා තිනවා බුද්ධෝත්පාද කාලයක් ලැබලා තිනවා ඇහ කන දිව නාසය යම් ප්‍රමාණයකට අපට වැඩ කරගෙන යන්න පුළුවන් ප්‍රමාණයට අංග පුලාවක් සහිතව තියෙනවා පැවිද්ද තියෙනවා. බණ කියනවා සල්ලාන මිත්‍රෝ ඉන්නවා. මේ ලැබිච්ච අවස්ථාව අපි ගිය සංසාරේ ගිය ආත්මෙට වැඩිය පුළුවන් තරම් කායනුපස්සනාව ඊට වැඩි වැඩි කරගන්න. පුළුවන් තරම් වේදනානුපස්සනාව තා ටිකක් ඉස්සරහට කරගෙන මේ චිත්තානුපස්සනාවට අයිති වෙන සංඥා චේතනා වේදනා පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් වුණොත් අපිට ජීවිතේ ජීවත් වෙන එකක් කරගන්න නැත්තම් අපි කරන්නේ කාගේදෝ න්‍යාය පත්‍රයකට කවුදුස්නේ මාරමස්නාම තමයි න්‍යාය පත්‍රයට කෙලෙස් සම්ම තමයි කටයුතු කරන්නේ. ඒක නිසා මේ පෙට්ටි කඩයක් කරන මිනිහෙක් හරි ගමන්නේ පෙට්ටිය කඩේ ආද දවසේ ලාභෙට දුවලා තියෙන පාඩුවට දුවලා තියෙන දරගන්න පොත් බැීමක් කරන්නේ. එහෙම නැත්නම් අපි දන්නේ කොහෙද දුවන්නේ කියලා. ඒ වගේ තමයි භාවනාදී ගිහිලා මේ විපස්සනා කොටසට යනකම් අපි ඇත්තටම මේ චිත්තක්ෂණයක අපි කරන්නේ අපායට පැත්තට උදව් කරන එකද නිවන පැත්තට උදව් කරනවාද කියන එක අපි හිතන තරම් ලේසි නෑ. විශේෂයෙන්ම මේ සංස්කාර ධර්ම පිළිබඳව චේතනා ධර්ම පිළිබඳව තියෙන ගැඹුරු විග්‍රහත් එක්ක බලනකොට ඒ වගේම වෙන කෙනෙක් මේක කියලා හරියන්නේ නැහැ. නිසා භාවනා කරන්න ඕනේ ඒ චේතනා සියල්ලම ගෙවෙන සංස්කාර සියල්ලම ගෙවෙන සංස්කාර සංස්කාර නොවන තත්ත්වයටපත් වෙන තැනට යන්නේ. ඉතින් මේක අපි හිතන්නේ තාම ගැඹුරු බොහෝම අමාරු. එහෙනම් තමයි බණ අහගෙන ඉනකොටත් තේරෙනවා හරිම වෙහෙස කරයි. නමුත් හොඳට මතක තියාගන්න ඉතාම පුංචි දරුවෙක් ඉන්නේ ඔතන තමයි. ඒ දරුවා ගාව කිසිසේත්ම මොනම දෙයකට චේතනාවක් නැහැ. ඒ නිසා ඒ දරුවා කාටත් ප්‍රියයි. ඒ දරුවා කවදාක පරිසරය කෙලසන්නේ. ඉතින් උගව සත්ත පහක්වත් ඇති නැතුනට මුළු ලෝකෙම අවධානය තමන් කෙරේ ඇති කර ගන්න පුළුවන් ශක්තිය තියෙනවා. අපි මේ ඒ ලදරුවේ ඉඳලා මෙතෙන්ට එනකම් කරලා තියෙන්නේ අර තිබුණේ පිවිතුරුකම ඒ මෙලෙක් ගතිය, ඒ නිර්හංකාර ගතිය, ඒ අහිංසක ගතිය කෙලසගෙන තියෙන එක තමයි. කෙලසිච්ච ප්‍රමාණයට අපි අපි කාදමන. ඒ නිසා සමහරු බටහිර කට්ටිය කියනවා මේ භාවනා කරලා අපි අර ළමා මානසිකත්වයට යන්න මේ උත්සාහ කරන්න කියලා. පුංචි කාලේ හොඳට හිතලා බලන්න නැත්තම් පොඩි එකෙක් දිහා බලන්න පොඩි කය කටයුතු කරන්නේ මොනම චේතනාවක් ඇතුවද කියලා. මොනම චේතනාවක් නැහැ. ඒ දරුවට චේතනා දෙන්නත් බෑ. නමුත් යමක් 6 4 තේරෙන පටන් ගන්නවා කියලා කියන අපි ටිකෙන් ටික ටිකෙන් ටික චේතනා දාලා දාලා දාලා දැන් අපි ගලවා ගන්න බැරි විදිහේ අන්තෝ ජටා බහි ජටා ජටාය ජටිසෝපජා චේතනාවෙන් චේතනාවට චේතනාවෙන් චේතනාවට පටලැවෙන තරක් තියෙනවා. නමුත් චේතනා ඇති වෙන්න පුළුවන් දෙයක් නැක නැති වෙන්න පුළුවන්. චේතනා ඇති වෙන්නෙත් එක ක්‍රමයකට නැති වෙන්නෙත් එක ක්‍රමයකට. ඒ සඳහා අපිට කරන්න තියෙන්නේ කරා පැමිණෙන දේ දිහා ඇති හැටි දැකීමෙන් බලනවා මිස කිසිම දැනකට යන්න උත්සාහ කරන්න එපා. කිසිම දෙයක් ළඟට ළඟා වෙන්න දඟලන්න යන්න එපා. තමා කරා පැමිණෙන රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන මේ දේවල් දිහා ඇති හැටියෙන් බැලුවොත් ඉතින් චේතනාවක් එන්නේ. භාවනා ලෝකෙට ගියාට පස්සේ පටලැවෙන තැන තමයි මේ යම් යම් தත්වලට හදන එක යම් යම් දේවල් ප්‍රමාණ කරන්න හදන එක අන්න එතනදී ප්‍රශ්නෙත් එක්කම තමන්ගේ චේතනාව දිහා බලන්න පටන් අරගත්තොත් මේ වගේ තියෙන වංචනික බව නැත්තම් මේ ආශය අනුශේ ධර්ම වල තියෙන වංචනික බව දැනගත්තොත් ඒ පුද්ගලයා ඇතුළට නැමෙන මේ සංස්කරණේ නොකරන ඇතුළට නැමෙන චේතනා පිළිබඳ බය ඇති කරන පුද්ගලෙක් වඩපත් වෙනවා මම නැවතත් මතක් කරනවා එතකොට පේන්නේ නෝන්ජල් වීමක් වගේ බය ආතු ගතියක් වගේ කොන්දපණති ගතියක් වගේ නිර්මාණශීලීත්වය නැති ගතියක් වාගේ. නමුත් බුදුහාමුදුරුවෝ ඒකට ආදර්ශයක් ඇති කළා. ලෝකී 84000 ගණක් සාතන් වහන්සේලා ඇති කරලා උන්වහන්සේලා පෙන්ලා දීලා තිබුණා ඔය නෝන්ජල් ගති කියලා කාම ලෝකේ කොච්චර චෝදනා කරත් චේතනා නැති මනුස්සයා විතරමයි මේ ලෝකේ ජීවත් වෙන්නේ අනික් කට්ටිය කරන්නේ ජීවත් වෙන්න තටමන එක තමයි අචීතනාගත දෙකේ තටමන එක තමයි චේතනා නැති මනුස්සයා අනිවාර්යයෙන්ම ඉන්නේ වර්තමාන මොහොතේ කිසි කෙනෙක්ගේ න්‍යාය පත්‍රයකට නෙවෙයි වැඩ කරන්නේ ධර්ම නියාමයට. උතු නියාම, කම්ම නියාම, බීජ නියාම, චිත්ත නියාම කියන ධර්ම නියාමයට ඉන්සයි පුදුල කාදාවත් පරිසරය කෙලසන්නේත් නැහැ. පරිසරයෙන් කෙලෙසෙන්නේත් නැහැ. කවුරු පරිසරයේ කෙලෙසුවත් මේ පුදුල කෙලෙසෙන්නේ නැහැ. හිචාන්නේ වගේ බුදුරජාණන්සේ දේශනා කරපු තාම පිරිහිච්ච නැති ඒ තියෙන ධර්මතාවය අපිට යන්න නම් මම අර කලින් කිව්වාගේ එක දවසින් එකවරු වෙන්නේ නෙවෙයි. ඒකට සැලසුම් සහිතව දිගට ප්‍රතිපදාව කරගෙන කරගෙන යනකොට Tamanටම තේරෙන්න පටන් අර ගන්නවා අර ඝර්ෂණයේ සහිත තැනකින් ගැටුම් සහිත තැනකින් ගැටුම් නැති සියුම් තත්ත්වයටපත් වෙනවා. ඉතින් ඒ වැඩ කරගෙන යන පිරිසක් අල්ලගෙනයි මම මේ බණ කියන පටන් අරගත්තා දායක පිරිසක්. මෙතන සම්බන්ධ වුණා. ඉතින් මේ අපි කරගෙන ගිය ධර්ම දේශනා මාලාවේ අද මේ අටවෙනි ධර්ම දේශනාව නිසායි මට මේ සංඛාර පැත්තෙම පටන් අරගන්න සිද්ධ වුණේ. ඒක එච්චරම මං හිතන්නේ ප්‍රිය වෙන ධර්ම දේශනාවක්වත් තේරෙන ධර්ම දේශනාවක්වත් වෙයි කියලා. නැත්නම් මොකද කරන්නේ කසහාය තිත්ත වුණාට බොන්න වෙනවා. ඉතින් බීලා කහට වැඩි ගමකට කරන්නේ පුවක් කැල්ලක් හපන එක තමයි. ඉතින් ඒ සඳහා මේ ධර්ම කොටාසේ එසීම ඒ තිත්තක් නොවි කසායක් ಗುಣ රහිතදායක කසායක් වේවා. ඒ අනුව මේ චීන චේතනා ටිකක් බඩේලියේ ආවා කියන ප්‍රාර්ථනාවේ දවසේ ධර්ම දේශනාව මෙතන නතර කරනවා. චිර දිනාටම සනසීමු දා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.